හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ සඳහා ලිඛිත ප්‍රශ්න විශේෂිවාරය පටන් ගන්නවා. සාදරයෙන් ආරාධනා කරනවා අතරවාරයේදී හෝ ඉදිරිපස්ථා ලැබෙන විදිහට තියෙන ප්‍රශ්න ප්‍රකාශන විවේචන සභාගත කරන්න. අවසන් ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අරිහත්ත්වය සහ නිවන එකක්මය ඔව මගේ හැඟීමයි. ඒ වෙනසක් නැත්නම් කරුණාවෙන් හදාගෙන නැගී. ඉහේ කොට අරක්තිය නැහැ. බුද්ධ ශාසනයේ එවැනි ඉහේ කොට ගැන සමානක් වේද. අසාරක පරිදි සෝපාක සුනිත පදාචාර කුඹුලි මාර්ග සෝවාන්දී පැහැදිලි නම්බරව අනුරත්ය ආක්ෂාත් කරසික පාදාන අල විශේෂයක හත්ය නැහිකේ මොන්දේ මේ සිතින් පාදාදුන් නැති මේකේ පළවෙනි කොටසේ උත්තරේ මේ නවලෝකෝත්තර ධර්මයේ කියන එක ලෞකික ධර්මයි කරනවා ලෝකෝත්තර ධර්මයි නමයක් සර්වඥාන්සේ මානවයාට ඉදිරිපත් කළා ඉදිරි කරලා ගියා සෝවාන් මාර්ග ඥානේ ඵල ඥානේ සකදාගාමි මාර්ග ඥානේ ඵල ඥානේ අනාගාමි මාර්ග ඥානේ ඵල ඥානේ අරියත් මාර්ග ඥානේ ඵල ඥානේ සහ නිවන කියන. ඉතින් එතකොට අටවචාන් වහන්සේලා සෝවාන් සකදාගාමි ආදී මාර්ග සහ ඵල ඥාන සහ නිවන අතර වෙනසක් ඇති කරා. නමුත් සමහර ආචාර්යවරු විශේෂයෙන්ම පැඩිකල්වාදී කියනවා සෝවාන් මාර්ග ඥානයේදීවත් ඔය කියන නිවනේ රස තේරෙන්න පටන් ගන්නවා. ඵල ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා යන අනාග අරියත් මාර්ගයෙන් තමයි ඒකට පූර්ණ සුසුකම් ලබන්නේ. නමුත් ඒ කැමක් වෙලා මේසිත අරනවට ඉස්සලා ලුණු බලන ගතියක් කියන කුසියෙන් දැති. මේකේ පදමහර දෙකේ බල ඒ ලුණු බැලීම සිද්ධ වෙනවා සෝවාන් මාර්ග ඥානයෙන්. ඒක නිසා නිවන ප්‍රායෝගික පැත්තෙන් මේ ප්‍රයෝජනෙ සලකලා බලනකොට නිවන් මාර්ගයේ යනකොටමත් යම් ප්‍රමාණයකට ඒක රස තේරෙනවා. නමුත් ඒක බුද්ධියට සිද්ධ වෙන්නේ කරවන්න බැරි විදියට යන්නේ සෝවාන් ආර්ය ඵල ඥානෙ. ඉතින් ඒක නිසා මේක අතර වෙනසක් තියෙනවා කියන එක අතුවච් මතේ. හරියට ඵල ඥානය සහ නිවන කියන එක අතර වෙනසක් තියෙනවා කියන. නමුත් ප්‍රායෝගික පැත්ත බලන ගා රැඩිකල් වාචික විග්‍රහ කරන්න ඇත්තෝ කියනවා ඒ ආර්යත් මාර්ග ඥානෙන් ඒක ස්වාමිත්වයේ ලැබෙන බව හැබෑව. නමුත් සෝවාන් වෙනකොටවත් සෝවාන් මාර්ග ඥානයේ ප්‍රතිපදා වැඩෙනකොටමත් නිවෙනේ තියෙන උදකලාව තියෙනවා. නිවෙනේ තියෙන විවේකය තියෙනවා. මේ පිළිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ කොහොම පැන නගිනවද කියලා අපිට දැක්කන්න පුළුවන් වෙන ප්‍රශ්නේ ඊට කොටස් වලින්. එතකොට ඒ අපි ඊට ටිකක් ගන්න අවශ්‍ය දැක්කියුමු. මේ රහත් මාර්ගයේ ජීව හිටගෙන කරන්න පුළුවන් කියන්නේ. ඒකදී රහත් තැනක ජීව පැවිදි ભેදයක් නෑ. රහත් වෙන්නේ ඉස්සලා තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් සරහත් වෙච්ච කෙනාට ඒ ඒ තියෙන සම්මත සම්මතිය අයින් කරන එක තමයි එයා කරන්නේ. ඒ නිසා නොවිචේ කරාට ජීව පැවිදි බෞද්ධ බෞද්ධ ගෑනු පිරිමි මහායාන තේරවාද ගොඩාක් පුතඥය කියලා කියන්නේ පු탁 පු탁. ඔක්කොම කඩ කඩ බලනවා වෙන් කරලා බලන වෙන් කරලා අරයා මට වැඩි උසස් පහක් කියන ඉතින් ගැටුම ඇති කරගන්න. ඒ නිවනට ගියාට පස්සේ මේ සීමා මායියතාවල් මොකක්වත් නැහැ. ඔක්කොම එක අතකට වැටෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම රාත්‍රිචි නැති කෙනෙක් කව ප්‍රශ්නයක් කියලා තේරෙනවා ඒක නේ. රාත්‍රිචි කියන ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නයක් නැහැ ඒක. මේ අචාන් ගම්ගෙන් අහලා තිනවා කොහොමද සාසේ ආත්ම බව දැනගන්න කියලා එදා ඉඳන් ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. ඒ ප්‍රශ්න අහන කච්චියට පැහැදිලි වෙයි තැකි රට ආව නැහැ. සම්බබල අහන්නේ සාම්බද විශ්ලේෂණ තියෙනයි කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා දෙනවා මට මේ මට ඒ ටික මේ ටික කියන්නේ අනුපාත තියෙනවා මේවා කරන්න. ඒ විදිහට රහත් විචාය ගැන ත්‍රිපිටකයේ සඳහන් කරලා කියලා. ඒකදී සුප්පබුද්ධ නෑ මේ සුද්ධෝදන රජු ගැන සඳහන් වෙනවා. ඊව ඉඳගෙනවා රජ මේකේ ඉඳජිම රහත් වුණා. අනිත් එක මේ සම්තතිය මෙතුමයි කතාව තියෙනවා. එයා රජ ඒත් රජාතුන් ඇඳගෙන රජු රොබුදයන්ත කියන්නේ අලංකරෝචේව අලංකරෝචේව පතංගමේති අලං රාජාපන්නේ සරසලා ඇතෙක් පිට හිටියා හිත හදාගත්තන රහත් තමයි කියලා කියනවා. ඒත් ඊට දවස් 7කට ඊට ඉස්සෙල් දවස් 7ක්ම බීලා බීලා බීලා බීලා කුණු වෙච්ච මිනිහෙක්. කුණු වෙච්ච රජෙක්. ඒ රජෙක් කියන්නේ යාට හම් වෙච්ච එක මේ රජ සම්පත්තියක් නිසා. ඒකේ සිද්ධි සඳහන් වෙනවා. නමුත් අතුවාචාරින් වහන්සේලා මේක මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ එතනින්. සඳහනක් දාලා තිනේම රහත් වුණාට පස්සේ එයා ආයු සංස්කාර සලකා බලනවා. දවස් 7ට අඩු නම් ජීවෙ ඉඳගෙන මැරෙනවා. දීර්ඝ කාලයක් යනකම් පැවිදි වෙනවා. ඉතින් ඒක නිසා පසු කාලීන දැන් තියෙනවා මේ මතයක් ගොඩ නේද රහත් වෙලා දවස් හතරකට කිවි හිටියොත් මරණයි කියන. ඒක පොඩ්ඩක් පොඩ්ඩක් මෙතන දාන්න තියෙනවා. ඒක නිසා නිවන් දැක්කයි කියන්නේ මරණය. කවුරුද නිවන් සැප ලැබේවා ගැන තෝ මරියන් කියන එක තමයි. ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන දැන් මම හැම රිට්ටි ටික රෙච්චාම මට තියෙන දිනාම කියන නිවන් සැප ලැබේවා. මම දකයි රොද්දකින් කියන එක තමයි යෝජියන්නේ. කියන්නේ දැක්කට පස්සේ මැරෙන්න. අපි අපේ මුරුමේදී කියන්නේ ලංකාවේ නිවන හරි ලාභයි කංකුම් වගේ. මැරිච්ච ඕන කෙනෙකුට නිවන් සප ලැබෙව කියලා ගහනවා. ඒක නිසා නිවන් සප ලබන්න එක සුදුසුකමයි ඕනේ. මැරිච්ච ගමන් ටංගාල කට්ටිය වෙනවා නිවන් දක්කනවා. නිවන් සප ලැබේවා කියලා ගහනවා. ඉතින් ඒ නිසා මේ වගේ මතයක ඉඳලා මේ කටයුතු කරන්නේ. ඉතින් අර භාවනා කරගෙන කරගෙන යද්දී ඒ කෙනාට විවිධ පෙත් මාර්ග හම් වෙනවා. ඝර්ෂණය අඩු වැඩි ගැටුම් අඩු වැඩි. ඉතින් මේ මාර්ග ගොඩාක් හම් වෙච්ච එකන කලාතුරකින් තමයි ගැටුම් වැඩි මාර්ගයක් තෝරගන්නේ. දැන් අපි ට්‍රැෆික් ජෑම් එකේ ඉන්න වෙලා හිටියට පස්සේ ට්‍රැෆික් පාර ක්ලියර් වුණාට පස්සේ ළඟ තියෙන කඩේ කියලා තේබොණ්ඩයක් නැහැ නේ. මිච්චර ටෙන්ෂන් එකේ ඉඳලා ඉඳලා ඉඳලා පාර අහුවෙච්ච වෙලාවේ මට පිට බල බල දැන් අපි කොමක් කරමුද කියලා කතා කරන්නේ. හම්බෙච්චලා යන්නේ කෙනේ කරන්නේ මේ වගේ පෙත් මං පෙත් ආශයක් හම්බෙන්න පටන් ගන්නවා දැන්. අපි ගත්තත් එදිනෙදා ජීවිතේ ගත කරනකොට අපි එකම කුරුසෙට තියලා එන ගහලා තින අපිට හිල්ලෙන්න පෙරලෙන්න බෑ. අපි අපි ඉන්න මට්ටමින් එහාට හිතන්නවත් බෑ අපිට. ඉතින් තව කෙනෙක් කරන චර්චේ දිහා බලවල කියලා හලා වෙනවා. අනේ අපිට කාදු දෙතින් යන්න පුළුවන් කියන්නේ. ඒක අපිට ඒක 100 100ක් අපිට විවෘතයි. යන්න බැරි යන්න ඕනේ නැති ඉන්න. අපි කරතු දෙහිර කරගෙන ගැට ගහකට ඉතින් වෙන බලන්න මට එහෙ යන්නත් බෑ මෙහෙ යන්නත් බෑ. ඕක අතහැරපන්කෝ. අතහරින්න බෑ. ඉතින් අර භාවනා කරගෙන යනකොට පේනවා මම ගියේ මේ පිටේ. එතකොට ඉන්නේ ඉන්නේ මේක ලොකු වෙලා රීස්ට්‍රික්ෂනල් පාත් එක එන්න පටන් ගන්නවා. ඝර්ෂණේ අඩුපත් පිට. ඉතින් එහෙම තියෙද්දි ඝර්ෂණේ තියෙන තැනකට යන්න මොකක්ද හේතුව කියන්නේ? හුඟක් වෙලාට ස්වභාවික කරන්නේ මිත්‍යනේ වතුර බෑගෙන අනේක තමයි වෙන්නේ. ඉතින් ඒක වෙන කෙනෙකුට භාවනා කරපු නැති කෙනෙකුට එතන ගියේ නැති කෙනෙකුට හිතා ගන්න අමාරුයි. ඒ නිසා අපි මේ අපිට අදාළ නැති නැත්නම් අපිට කොම්ප්ලේන් කරගන්න බැරි දෙයක් පිළිබඳ විනිශ්චයක් ඉල්ලනවා. අමාරුයි. අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් කවම විසිකරන්න හොඳ නැහැ. ප්‍රශ්න ගෞරව කරන්න ඕනේ. නමුත් මේ අදාළ නැති ප්‍රශ්නයක්. අපේ විශේෂීස්ත්‍රි නැතිවගෙන තීන්දුව කරන්න හදනවා කියන්නේ ඕනමලයි. අපේ විශේෂීස්ත්‍රි නම් අපි ටිකක් දුරට ගන්න තීන්දුව අරලයි. දැන් ශේෂ්ත්‍රි කියන විනිශ්චය කරන්න කියන්නේ. අපි විහිම කරනවා ඒ නිසා මේක අපිට විනිශ්චය කරගන්න බෑ. නමුත් එකක් කියන්න පුළුවන් භාවනාවක් හෝ සම්බුද්ධ දේශනාවක් හෝ කවදාක ප්‍රශ්නයක් ඇති කරන්න බෑ. ඒකට නෙවෙයි දේශනාවක් කියන්නේ ඒක නෙවෙයි භාවනාවක්. භාවනා එන්න එන්න එන්න එතන එතන ප්‍රයෝජන දැනෙන්න ඕනේ ඉදහස දැනෙන්න. මම ගොඩක් කාලට පින්නන්නේ මතක් කරන්නේ උදකලාව විවේකය පිළිච්ච ගතිය විශ්වාසය. කාට මේක දැනෙන්නේ නැත්නම් මම කියනවා පැහැදිලිවම තේරුම් ගන්න බැහැ. එන්නේ මේක තද වෙලා බය වෙලා අරක දෝ මේක දෝ කියන ප්‍රශ්න ගොඩක් නම් භාවනාව කියන්නේ ප්‍රශ්න ගොඩක් නම් බණහන කොට හිතෙන්නේ ප්‍රශ්න ගොඩක් නම් කමඨාන් සුද්ධ කරන්න එන්නේ එනදී උන්දටම අනාගත අනාගාමි වෙලා නෙමෙයි අනාගාමි වෙගෙන යන එක කරණ තියෙන ඉස්සර තිබුණ ප්‍රශ්න දැන් එන්නේ එන්නේ එන්නේ එක නිදහස් වෙමින් නිදහස් වෙනවා කියන ඒක නිසා අද ධර්මයේ පවා අර ගාන කරන ප්‍රශ්න කරනවා ඒකට හේතුව අපිට අදාළ නැති අනෙක් විෂයන් තීඳු කරන්න යාම නිසා. සත්‍යපන්ති සෝවාක සම්පත පරාචාරා වේමන සෝවාමින් වෙන්නේ නතුව අභිලක්ෂ්‍ය සාක්ෂාත් කරසේක. උපාදාන අතන ජීවිත ප්‍රති නැති මමයෙන් සිටිනවා. උපාදාන අතර ගිහිපුර කියලා අපිට කියන්න බෑ මොකද උපාදාන කියන එක දීකමෙන් පැවිදිකමෙන් තියෙනකන්නේ උපාදාන අධාරණ නිරුපතිශේෂ ජීවනට තමයි යන්නේ. රහත් වෙන්න බැරි කතාවක් ඉස්සර ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රශ්නේ ගැලපෙන්න රහත් වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් පැනගින්න රහත් ප්‍රපති කීව ඉඳීද කියන වගේ එකක් මත පතරම් වෙලා තියෙන ප්‍රශ්න ටික. ඉතින් ඒක නිසා මේ එකක් රහත් වෙච්ච රජ කෙනෙක් අහන ප්‍රශ්න බාතන එකක් ගිහියෙක් අහන බව ප්‍රශ්න බව තේරෙන්නේ. මම අහන්නේ ගිහියෙක් නෙවෙයි. ඒ ටික කිය කී නිසා ඒ දෙකම ප්‍රශ්නාන්නක නුසුදුසුකම් කියලා කියනවා. ප්‍රශ්නාන්නට ප්‍රශ්න අහන තියෙන නුසුදුසුකම් දෙකක්. මොකද අදාළ නැති ශේත්‍රයක්. අපි උදේ ඉඳලා හැන්ද යකම් කරන්නේ අනුන්ගේ මඩුව වලට ඇගිලි ගන්න. ධන්න ශේත්‍රයක් තියෙනවා අපිට කඩාවේ පොලිටික්ස් තියෙනවා. ඒක කරන්නේ එතකොට එන්නේ නෙමෙයි නිදහස වෙනවා. මේ අල්ලන්න බැරි ශේත්‍ර අල්ලගෙන පුදුමාකාර විදිහට තැවෙනවා. සෝරි කියන තමයි හිතෙන්නේ. අන්න ධන්න ශේෂ්ඨය ඇතුළත සෙල්ලම් පැවර කමක් නැහැ. තණ්හති ශේෂ්ඨකෙදී නේද ප්‍රශ්නේ හොර දෝෂයක් නෑ නමුත් අපිට මේ නිවන් දකින්න රහත් වෙන්න ඔක්කොම ඉස්ලන්න ඕනේ නෑ සර්වඥතා ඥානෙට ඔතන ඔක්කොම ඉස්ලන්න ඕනේ රහත් වෙන්න පාර මගේ යනකොටම වැඩේ වෙලා ඉවරයි ඒ නිසා මේ වගේ අනුන්ගේ දෙයක් ගැන වෙන තැනක දෙයක් ගැන අතීතකගත දේවල් ගැන එනකොට මතක තියාගෙන මේක නිකන් හොඳ මූල ධර්ම දැනුමක්. මේකෙ වෙන්නේ වර්තමාන මොහොතේ අපි පන්න ගන්නවා. ඒ වගේම යටින් කොහෙදෝ ද්වේෂයක් වැඩ කරනවා මේ. ද්වේෂ අනුසේ දුවන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි දැනගෙන මතුවෙන දේ ප්‍රශ්න හදකයි දැනගෙන අපි මේවා අයින් කරලා මේ අපේ භවනාට අදාළ අපිට නැත්නම් අපේ විශේෂීස්තර කරගෙන අපි දන්න ප්‍රතිශීර්ෂ විදිහට අපිට විසතුමක් පිළිතුරක් හොයන්න පුළුවන්. මේකදී ඉතින් තීරණක සාකච්ඡාවෙන් නැතර කරන එක තමයි කරන්නේ ප්‍රශ්නේ. While doing walking meditation today, when the mindfulness was very sharp, the focus shifted from the feet walking and focused on the thoughts that were pouring out. These thoughts did not interfere with the Satya that has developed. I realized that they were connected with my ego. I let them pass and the mind focused on the walking again. Are these Anusaya Kilesa coming to the surface? Please give the explanation in this. May you realize your role in this life itself. විකාරයට එකයකින් බලන චිත්තය සහ දෙකෙන් බලන චිත්‍රය චිත්‍ර කියන වචනේ වැරදි සංසිද්ධියකට එක ඇහැක බැලුවොත් ඒක වෙන්නේ ෆ්ලැට් එක. ඇත් දෙකෙන් බැලුවොත් ගැඹුරු පේනවා. 3D පේනවා. ඒ නිසා සතිය පටන් ගන්නකොට අපිට පේන්නේ අපි ඒක අරමුණක් අරගෙන ඒකේ විතර බල බල ඉන්නේ. නමුත් සතිය දිනුනකට දිනුනට ඒක ඉස්සරහින් තියෙන අරමුණ පිටිපස්සේ තියෙන අරමුණ කියන 3 dimensional පේන්න පටන් ගන්නවා. ඒතර පේනවා දැන් අපි සක්මන් කරන එකට මේ සක්මන යනවා. ඒකේ වම දකුණ යනවා. ඉතින් ආනාපානෙ තියෙන්න පුළුවන්. ඉතින් හිතවිලි තියෙන්න පුළුවන්. මේ වැදේ කප්පලේ නැතු අනෙක් පැතිවල තියෙන වේදනාව තියෙනවා ශබ්ද තියෙනවා දැන් දන්නවා මේකට එහෙන් මෙහෙන් ඉස්සරහින් පස්සෙන් අරමුණ තියුණා මේක බාධා කරන්නේ නැහැ මේක ස්වාධීන වැඩ කරනවා ඉස්සර පස්සට කියනවා තව හොඳට මේ තමන් කරගෙන යන මූල කර්මස්ථානය පිළිබඳව ඇහෙන සුවදකමක් කිට්ටුකමක් උස්සන්නකමක් ඇතිකෙන ඉඳ ඉඳගෙන විශ්වාසය කරනවා නම් මේ හිතවිල්ලේ අන්තර්ගතය තල නැහැ රාගෙද ද්වේෂෙද මොහෙද අදාළ දෙයක්ද නැද්ද නැත්නම් මේ ආහනපාන හම් වෙනවා මේ වේදනාව හම් වෙනවා ඒක ඒකේ පිළිබඳව තලගිය මුලගිය තේරෙන්න පටන් ගන්නවා ඒකට සැකයක් වෙනවා එහෙනම් සිද්ධ කරගන්න මේක දන්න ගමන් මේක කරන්නේ කොහොමද කියන්නේ නමුත් මේකෙදි එච්චර ලොකු විතර විචාර බුද්ධියක් වැඩ කරන්න මේකෙදි දන්න දේ ඒක ඉන්න ගමන් නඩ විශ්වාසයක් තියෙනවා දැන් මම හිත මූලික වශයෙන් කැඩලා නැහැ සතිය මුලාරමණත් එක ඒ අතරමැද විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා ඒ විවිධාංගීකරණය වෙනකොට පේනවා අපිට දිනු කිරුවේ නැත්තම් සතිය අපි මේකේ එකක් අල්ලගෙන අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා දැන් සතියෙන් එනකොට වෙන ඔක්කොම ඇවිල්ලා වේදිකාවේ ඉන්නවා අපි මෙයා ප්‍රධාන නඩුවා මෙයා බේරුමක් තේරුමක් නැහැ ඔක්කොම දිහා ලොකෝ චිත්‍රයක් බලන්න උනුත් ටිකේ බලාගෙන ඉන්න පුළුවන් වීති විනිශ්චය කිරීමකින් තොර නැත්තම් ගන්නේ නැතුව මේකට කියනවා evenly suspended attention කියලා ඔක්කොම දිහාම බලනවා එක්කෙනෙක් වෙන විශේෂයක් කරන්න නෑ. මේක අනිත් පැත්ත තමයි අපි ගත්තොත් අපේ ගෙවල් තියෙන group photos තියෙනවා. ඒ group photo එකේ අපි බලනකොට අපේ මාමා විතරනේ අපිට පේන්නේ. ඒ group photo එකේ අපේ මාමා ඉඳී ඉඳ නැත්නම් වැඩක් නැහැ නේ ගහගෙන ඉන්නේ. මේ photo එක බලනකොට අපිට පේන්නේ එයා ඉන්නේ තුන්වෙනි පෙළේ දෙවෙනියට. එච්චරයි අනික හරි පේන්නේ නැහැ. අනික හරි පේන්නුන මතක හිටින්නේ නැහැ. දැන් බලතැයි මේ group photo එකක්. මම අපේ මාමා දැකලත් නැහැ. එතන ඉන්න මේ අහව ගොඩනැගිලි ඉස්සරහ කට්ටියක් වාඩි වෙලා ඉන්නවා යට ඒ බලන එකයි අර මාම බලන එකයි අතර පොඩි ඉඳසක් තියෙනවා එතන සත්‍ය පටන් ගන්නකොට මාම බැලිල්ල තමයි කරන්නේ අවුලට මුළු එකම පේනවා එතකොට පේන්නේ හිත අතර පහක් වැඩ කරන මේ dimensions කීපයක් තියෙනවා width එක and depth එක කියලා ඒක ගැඹුරක් පේනවා පළල පේනවා ඒ පළල පේනකොට තමයි නිතාසකුත් තියෙනවා තාන තියෙන එකකටවත් අපි බයස් නැහැ වැඩි උනායි කියලා තොරතුරු වැඩි උනායි කියලා කරදරෙකුත් නැහැ. බලාන බලාන බලාන ගියාම මේකේ සීමාවක්ම නැහැ. මේ විදිහට සතිය විස්තර වේගන යන්නේකේ විවිධාංගීකරණ වෙන්නේකේ මේ අනුව තමයි ඒ ඊයේ වෙච්ච දේවල් ඉස්සරහට වෙන්න ප්‍රොජෙක්ෂන්ස් මේ වෙලාවේ වෙන තැනක වෙන දෙයක් මේ වෙලාවේ මේ මිනිස්සු මොකද්ද කරන්න කියනවට ටෙලිපැතික් කර කරන්න පටන් ගන්නවා. හැබැයි කිසිසේත්ම මම මෙහෙවලා නෙවෙයි යන්නේ. ඒක අපේ කර්මානුරූපව. ඒ සමහර තැන් වලට ගිහිල්ලා ඒ තොරතුරු එන්න පටන් ගන්නවා. ඒ තමයි සුද්ධ ලාභයි. තමන්සේ තොරතුරු ගත්තට මොකද? මේ ශීර්ෂයක් විශ්වාස කරන්නත් එපා. ලාභ තාක්කල් අර ගන්නවා. මොකද නිකන් මේ තොරතුරුනේ. ඉතින් මේකෙදී වැඩියෙන්ම මේ inner thoughts කියලා જાතියක් තියෙන නිකන් thought without a thinker කියලා තියෙනවා. ඔය නිකන් දඩමල් වෙන හිතවිලි. අන්නේ හිතවිලි ගොඩාක් අහුනේ සක්මනේ තමයි. මොකද හේතුව මේ පොළවේ අය ගැටෙනකොට දැනෙන මේ ගැටුම ස්පර්ශය හැපිල නාසය උලක් අතර වැඩි සරයි. නාසය උලක් අතර හිතවිල්ලක් ආවම නාසය උලක් අතර කඩලා ගිහිල්ලා හිතවිල්ල ලොකු වෙලා වැඩි අවුල් වෙනවා. මේක ගොරෝසු නිසා මේක තියෙද්දි හිතවිල්ල තියෙනකොට තමන්න තේරෙනවා හිතවිල්ල ගැන හිතුවොත් මේක හැදෙනවා. මේක ගැන බලහින්ට හිතවිලි තියෙනවා හිතවිලි ඇවිල්ලා යහා මට අදාළ නැහැ. මේක හොඳට උරුණාට පස්සේ මේ හිතවිලි රාගද, ද්වේෂද, මොහොද ට්‍රේන් එකක් වගේ යන හිතවිලි නැත්තම් බුබුල් බුබුල් තියෙන හිතවිලිද කියලා හිතවිලි ගැන අවබෝධ ගන්නකොට මගේ වචනේ මං කියන්නේ එයා හිතවිලි කාපට් එකක් උඩ ඇවිදින්නේ නැහැ. ධනබදලක් උඩ නෙවෙයි හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනවා හොඳට දන්නවා මම දැන් කාපට් එක උඩ ඉන්නේ හැබැයි මට කකුල වදිනවා තේරෙනවා. එතකොට ඒ හිත වලින් කෙලසෙන්නේ. එතකොට තේරෙනවා මේ යන්ත්‍රේ නතර කරාට අයියෙන් යන වේගයේ වාහනයක බ්‍රේක් ගැහුවට ස්කිඩ් කරනවා කියන එකක් කරනවා. ආපු ගැම්මට ඇදගෙන යනවනේ. කාර් කරකවල අරගෙන ඉපෙත්තේ. අන්නේ වගේ අපි ඉන්න වේගය අපට තේරෙන්නේ. මෙන්න මේ වෙලාවේදී මරණ මොහොතේ කොයි එක කඩලා යයිද කියන එක. ඔක්කොම යන වැල්ලේ කොයි එක පණියේද ඉස්සරහට. බුදුජානනාංශ කිව්වේ දැන් මේක තරහ නැත්තම් මේක හරක් ගාලක් කියලා හිතන්නකෝ. දැන් ඔක්කොමලා එළියට යන්න ඉන්න වෙලාවක දොර අරපුවාම ඉස්සරහම ඉන්නකන් අල්ල වෙලා විසිනවනේ. එකක් ඇටියෙක් වෙන්න පුළුවන් දෙනක් වෙන්න පුළුවන් කෝකවුනත් විසිනවනේ. දැන් හරක් ගාලේ පෑන හරක්. මේක ඉස්සර අනුරාධපුරගත තියෙන ගාල් දැකලා තියෙනත් මම දැන කක්කම් ලිබට කරලා තින්නේ කඩුලක් තියෙනවා. එලිමහනේ. උදේ වෙනකොට ඔක්කොම කඩුල ගාට එකතු වෙලා. ගොපල්ලා යනකොට මිනිස්සු දන්නව අඳුරේ අරපු ගමන් ඉස්සරහම ඉන්නේ කතල් වෙනවනේ. ඒක නාඹම වෙන්න ඕනේ නැහැ. අන්නේ වගේ තමයි මරණ මොහොතේදී ඉස්සරහදී එක තල්ලු වුණා. මොනවා යනවත් නැහැ කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් මේ වෙලාවේ පේනවා දැන් අපි කන්ට්‍රෝල් කරන්න බැරි ගතිය. තද්ද බලම ආශිතායක නෙවෙයි ටිකක් පාලනයක් අරගෙන මේ හිතවිලි වලින් එක පැත්තක් අපිව නාශනවත් තාලා අදිනවා. මෙහෙන් වේදනා අදිනවා. මෙහෙන් ශබ්ද අදිනවා. මේ මූල කර්මස්ථානේ තියෙනවා. ඉතින් මේකෙදී අපිට ඕනකම තියෙනවා නම් ආන්දවට්ටු කරන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ සියසිය හිටවන්න පුළුවන් වෙන්නේ බෑ. ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. ඒක දී ඇති තත්ත්වයක්. අපිට වෙලා තියෙනවා අපි ඒක ගැන පශ්චාත්තාප. පශ්චාත්තාප වෙච්චාම සතියේට බලය කැඩෙනවා. අපිට ගන්න දැන් තමයි ඔබ දන්නේ මේ මමයා කිව්වට මට මේක ආන්දවට්ටු කරන්න බෑ. මට මේකේ දකින්න පුළුවන් නිරීක්ෂක තනසක් තියෙනවා. නිරීක්ෂක තනසක් දැකලා කනගාටු නොවී ඉන්නයි සත්‍යාව කියන්නේ. නිරීක්ෂක තනසේ තියෙද්දී හිතවට නොගන්න එකටයි වීර්ය කියලා කියන්නේ. සතියට ඔය මොනම දෙයක් පැටෙන්නේ. සතිය එහෙම මේ ආඩම්බර ගන්න අපුණාව කබලාපුතු එක නෙවෙයි. ඒකට සද්ධා විරිය දෙක තියෙනවා නම් සතියට ගුණම් හිතවිලි තියෙනවා, වේදනක් තියෙනවා, සද්දක් තියෙනවා, වරක හිත ඕනකට මූල කර්මස්ථානයක් තියෙනවා. වරක හිත කඩාගෙනත් යනවා යන හැටි දකින්නකොට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරදෑයි මේ ප්‍රශ්න කර්මයේ පිටරට හදන සක්මන් භාවනාවේදී එක දිගට වම දකුණ වම දකුණ කරගෙන යනකොට ඉබ සතියකුත් වම දකුණ කරන්න ගිහිල්ලා හිතිරට කඩාගෙන ගිහිල්ලා හිතිරට කඩාගෙන ගිය බව දැනගන්න සතියකුත් දෙක කියන එක ගත්ත එක දිගට වම දකුණ බලමින් තියෙන සතිය දුර්වලයි වම දකුණෙන් කඩලා ගිහිල්ලා කඩලා ගිය බව දැනගන්න සතියට වැඩිය සෙල්ලක් ආරයි. දැන් මේ අංකික තේනවා කියන්නේ. හිත පිට ගියා පිට ගිය බව දන්නවා. දැනගලා සැලෙන්නේ නැතුව දිගට ඉන්න පුළුවන් නම් ඒ හිත පිට ගිය බව දැනගන්න සතිය හරියට අරමුණ කී කර වෙන සතියට වැඩිය හොඳයි. එහෙම නැත්නම් මේ දුකත් එක්ක එහෙම නැත්නම් මේ කෙලෙස් එක්ක එහෙම නැත්නම් මේ අනුසත් එක්ක අපිට වැඩ කරන්න බෑ. ඉන්න පුළුවන් තරම් බලන්න දී ඇති අරමුණේ යන්න පිට යනවා නම් එකයි තියෙන්නේ මේ ending is not over. මොරි කරන ගත්තොත් හිතට ශක්තිය නැති වෙනවා සතිය කැඩෙනවා තමයි තමයි සුචිතවාදියෙක් වෙනවා දෙස් දෙනවා ඉරිටේට් වෙනවා. අපි කියන්නේ අපි සීල කරනවා කියන්නේ අපි උදේ ගිහින් හිතන්න නෙමෙයි හිතවිලි ආවා හිත පිට ගියාම මගේ චේතනාවක් නෙමෙයි ආවේ ඉතින් මම දැක්කා මොකෝ අන්නේක නොසලී හිටපු දාලා දන්නා මේ අසහනයෙන් තොර ජීවිතය කියන්නේ ඔන්න ඕකට. ෆ්‍රස්ට්‍රේෂන් නැති ලෝකේ කියන්නේ ඕකට. අපි වෙලෙදී මොනවා හරි හේතුවක් හොයන ෆ්‍රස්ට්‍රේට් කරන්නේ. අසහනයටවත් පශ්චාත්තාප වෙන්නේ. ඒ යෝගාවචර සීලය තියෙනවා. යෝගාවචර සද්ධාව තියෙනවා. වීර්යය තියෙනවා. කොච්චර කියත් මම ආයි ගන්නවා මගේ තැනට කියලා. ඒකවල ඒ සැක අසහනකාරී දේවල් නෙවෙයි උඹේ සීලය දාපන්. මේ ශ්‍රද්ධාව දාපන්, මේ වීර්ය දාපන්, මේ සතිය දාපන්. ඒකට ඒකත් නැගිටලා එනවා. පණ ගහනවා. ඉතින් ඊට පස්සේ තත්ත්වයේ වලට සැකකිරිල්ලක් පශ්චාත්තාප වීමක් වෙන දැන් දන්න මම කරගන්න පුළුවන් ටික වැටුණට මට නැගිටින්න පුළුවන් ටික දැකපු දවසේ එනවා මෙහෙම ශක්තියක් අපේ ජීවිතේ තිබුණ නෑ බලන්නකො අපි හැම වෙලාවම චරිචුරු ගාන පශ්චාත්තාප වෙන දෙස් දෙන ජීවිතේ ජීවනේ දැන් අපි සද්ධාව පොඩ්ඩක් අදානවා. වීර්ය පොඩ්ඩක් අදානවා. සීල පොඩ්ඩක් අදානවා. සතිය පොඩ්ඩක් අදානවා. දැන් ගැඹුරට මට හදන්න පුළුවන් කියන ගැම්ම එන්න ගත්තාම ඒකට සෙල්ලක්කාර සතියක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට කියන්න පුළුවන් මේ විවිධාංගීකරණය වෙන විකාශ වෙලා යන සතියක් කියන. ඉතින් මේකෙදී මම ඒ කියන්නේ මේ ගතිය හොවා දක්වන්න කියන්නේ මේ පිටිමිකමක් තියෙනවා. ඉතින් ඒකට මට ගෑනු අයියෝ. එයි මොකද අපිට වැත්ත නියම් දකින්න මං කියන්නේ සිල්ලක්කාරකමක් තියෙන මේ චරිචුරු ගානක වැත්තක දමලා. හරියක බලාගෙන කම්මෝචිකාරෝ කියලා පයින් එකයි තියෙන්නේ. සාජාව මහෝ ගංගාව මොකක් විචාය. ඕනේ කිනිය කරක් එච්චා මොකෝ. නැත්තම් කොහොමද මේ සත්‍ය දිනු කරන්නේ? යන්නදාම අර මේසෙමේ තියාගෙන උතොටලේ තියාගෙන හදන බබා වගේ තොටලේ පැනපුවම අඬන්න පටන් ගත්තොත් ඒකයි කබම්මණියේ. පොඩි දරුවෙක් කියන්න බෑ ඇතන එක ඌ පනිනවා අම්මගේ කන පොඩි පනිනවා අම්ම ඒක හදක් ගහන දුන්නේ නෑ ඒක උඩ ගන්න දරුවා හම්බල ගන්න ඇති ඔයගොල්ලෝ දරුවෝ නෙවෙයි හදන්නේ එකම් බබ්බු දරුවෝ හදුවන අම්මයි කෙස්සලත් ගලවකට පනින්නේ කොල්ලෝ බෑ ඉතින් මෙතන ඒ සෙල්ලක්කාරකම ඉතින් උගදෙන කිනා බුදුහාරම මෙහෙම කරනකොට බුදුහාමරෝ ස්ත්‍රියක් කරනවා නෑ 70000 ගේ හයියේ ඇත්තු දහසෙන්දී අයියේ. එහෙම නැත්නම් හිතනද කෙලෙස් දාන නැලවිලි වලට කඩන්න පුළුවන් මේ කියලා. දැන් අසුරු දැනේ කඩලා ගන්න. සෙල්ලම් දාපන් කවුද ගණන් ගන්නේ? එහෙම නැතුව මේ කෙලෙස් අපි මල්ලෙන් ගහලා බය කරන්නේ. ගහක නෙවෙයි. ඔක්කොම තොමරනවා කියලා දත් නිගනකොට අපිට කලන්නේ හැදිලා. මෙලොත් මෙලි ගම ඔබට මොකක්ද ගණන් ගන්න අපි සතියද කියනවා අපි වීර්යද කියනවා අපි සත්‍යද කියනවා අපි සද්ධාද කියනවා කියනවා බුදුන්ගේ එනේ සද්ධාද කියන තමන් ගැනමයි තමයි ඒක ආවේ බුදුහාමගේ ණයට ගත්ත එක තමයි. ආන්න එක තමයි තියෙන්නේ. ඒ නිසා ඇත්තටම ඔය ඔය කියන විවිධාංගීකරණේ ගොඩක් සිද්ධ වෙන්නේ ශක්මනේ. ඊට පස්සේ කිසිදු දෙයක් වැඩවලට කවුරු රණ්ඩු සරුවල් කරන වෙලාව. ඔබ ආශ කරන දේ බලහිනවා. ටෙලිවිෂන් එක වලාරේ රුචි කරන දේක් බලනකොට දැන් නම් දන්නවා. ඇහි තමයි වැඩි යන්නේ. සංසාරගෙන කෙලෙස් එකතු වෙනවා. හැබැයි බුක් කීපින් තියනවා දැන්. මෙච්චරක් එනවා දැන්. මල්ලට දැන් මෙච්චර ගන්නවයි කියලා මුතුම සතුටක් කරන දැන් ඉතින් කවුරු කීප ගන්න වෙන තමන් ඊළඟට කාම බලපොනේදී. මහින් දැන් කෙලෙස් වැగిරෙනවා. මට දැන් කොතරහක්. මට දැන් ආසන්න නතර කරන්න යන්නේ. නැතර කෙරුවොත් ඒ මුළු චිත්ති මුළුමැදඟ බලන්න. මේක සම්පූර්ණව කෙලෙසලා බිම දාලා ලන්න කරන හැටි බලන්න ඕනේ. අන්න ඒක බලලා ඉන්න පුළුවන්ද? කෙලෙස් වලට ඉතින් ආය කරන දෙයක් නෑ නේ. යා මගදී බැනලා කිව්වොත් විනය හෙටත් එනවා. කියන්නේ හරි දැන් ඔබ දැන් කරන්න පුළුවන් දේ කෙරුවනේ. අද ඉවර කරපන්. මුල දැක්කේ නෑ මැද දකින්නවා. ඉවර වෙනකම් ඵලයක් ඒක සදාචාරවාදියෙක් ළඟ හිටියොත් බනිනවා මට. අයියෝ මේ යකා මහනුවර භාවනා කරන කෙනාට මේ මොකද කරන්නේ කියලා. අපි ඉන්නේ විශාල අභියෝගයකට මුහුණ අපි ඉන්නේ විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා විශාල මේ එක්සර්සයිස් එකකට නැත්නම් අභ්‍යාසයකට මුහුණ දීලා. ඒක කරගෙන කරගෙන යනවා. ඒක තමයි මම දකින විපස්සනා කියන සුවිශේෂත්වය. මම අරින්නේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. කෙලෙසෙන බවක් දන්නවා. මෙච්චරක් කෙලෙසෙනවා කියලා වාර්තාව ගන්න දන්නවා. යුනිවර්සිටි එකට අපි කියන්නේ කාපං කෑවට රාත්තල් ගන්න දැනගෙන කාපං. මට කෑවට කවන්නේ රාත්තල් ගන්න දැනගන්න. දැන් සාමාන්‍ය ජීවිතේ කනකොට රාත්තල් ගන්න දැනෙන්නේ නැහැ. ඒක වයිෆ් නේද? මේක නෑ ඒක අන්න. ගන්ධ සම්පූර්ණන්ත යම් අන්තේක්ෂිත මොහොතකදී දුක්ඛ නිරෝධය අඳුරමින් එය ලැබුවේ ආර්යශ්‍රාමික මාර්ගය තුළින් ගමන් කිරීමෙන් බව පසුව පසක් කරගනි. එනමුදු වසර තුනකට ආසන්න කාලයක් ධර්මය අවබෝධය පිළිබඳ නැවත ගවේෂණය කළෙමි. එනමුත් ඉහා කලයුතු යමක් නොදෙමි. කලයුත්තේ වර්තමාන චිත්තක්ෂණයෙහි සිය පිටුවීම පමණක් බව දැනේ. මා විවරද මට පහදා දෙන්න මේකේ ලියලා තියෙනවා මිලක දුක්ඛ නිරෝධය දැක්කා ඒක වෙලා තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී ගාමිනී ප්‍රතිපදාව හරහා බව ධාරෂ්ඨාංග මාර්ගය හරහා බව දැනගත්තයි කියලා. ඒක ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්නේ නිරෝධය දැක්කට පස්සේ. සතර සති ඉස්පත් කරන හැටි බලන බුදුන්සේ දුක දුකට හේතුව නිරෝධේ නිරෝධය ඇති කිරීමේ මාර්ගය. ඒ නිසා අපි පට්ට පොට්ටට ගහ ගහ යනවා. ගහ ගහ යනකොට එක තැනකින් පැලිර යනවා. අංගලට ගහනවා ගහනවා ගහනවා ගහනවා විශාල ගලක් පුංචි කුළුගේ දීපි ගහනවා ගහනවා ගහනවා ගහනවා මරේ යවෙන්නේ නැහැ. හැබැයි හරින්නෙත් නැහැ. ඔන්න එක වෙලාවක බොල් අඩක් නගලා ගල පැලෙනකොට ගන්නවා අන්න ඒ පාර ගහ ක්‍රමෙන් තමයි හරි කියලා දන්නේ පැලුණාට පස්සේ ඒ නිසා Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ ඊට පස්සේ යාට කරන්න තියෙන එක නැවත නැවත කිරීම තමයි භාවනා කරනවා කියන්නේ බහුලීගත කරනවා කියලා කියන්නේ කිල් ගහට කොසුල කොට කොට කොට කොට ගිහිල්ලා මේ ගහින් ගහට කොට කොට ගිහිල්ලා කේල් ගහට කොට කොට කොට පැටලෙනවා නෙවෙයි උඩුවගේ ඊයුඩන කොට්ටෝර වගේ. ඒ වගේ අපි ගහගෙන ගහගෙන ගිහිල්ලා අපි එතකම් කොට්ටේට තමයි යන්නේ. මේ වෙලාවකදී මම ගන්න වැදුනා. වැදුනට පස්සේ තමයි තේරෙන්නේ නම් මෙන්න මේ ගහපු ගහිල්ලට තමයි නම් මාර්ග ප්‍රතිපදාව කියන්නේ. ඒක තේරෙන්නේ වැඩි හරියට පස්සේ. ඊට පස්සේ යෝගාචරය ගැන common sense කියලා එකක්. සාමාන්‍ය මුදයාට කරන්නේ මේ හරියට ක්‍රමේ සඳහන් ජීවිතේ කරගන්න. ඒ ගැළපෙන විදිහට සම්මා වාචා හදාගන්න. ඒකට ගැළපෙන විදිහට සම්මා කම්මන්ත හදාගන්න. ඒකට ගැළපෙන විදිහ සම්මා ආජීවය හදන්න. ඉතින් එතකන් අපි ආවේ ඒකට ගැළපෙන ක්‍රමයක නෙවෙයි අපි කාමෙටනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නෙවෙයි තිබුණේ අපි ගාව. දැන් මේක හදන්න ගොඩාක් කලනම ප්‍රශ්නයක් නෑ. මොකද දැන් හදන්නේ කවුරුත් කිව්වට. තාම මේක අත්දැකලා තියෙනවා. ඒ අත්දැකලා ගමන්නේ හද හද හද යනකොට පේනවා. තමන්ගේ Nirodhaය තමන්ට ගැළපෙන ක්‍රමයට දැක්කට පස්සේ තමයි නිරුද්ධ ගාමිනී ප්‍රතිපදාව වැටෙන්න පටන් ගන්නේ. එතකන් දන්නවා අර සාසවාගියා උපදිවිය පක්කා. අධ්‍යාත්මක වර්ග දෙකක් නැසෙ චත්තාරික සූත්‍රය සඳහන් කරලා තියෙනවා ලෝකුත්තර මග්ගංගා. අනිත් එක තියෙනවා සාසව පුඤ්ඤ භාග්‍ය උපදිවිය පක්කා. පින් ඇති කරන ආශ්‍රව සාසව සාසනයට භවයට සම්පත්‍ය ඇති කරලා දෙන පින් පැත්තක් තියෙනවා. ඒක ඉතින් අපි පොතේ තියෙන එක ඉගෙන ගන්න. මේ ගැන එක වැඩ කරන්නේ නැහැ. වැඩ කරපු දවසේ දැනගන්නවා අන්න මෙතන මේක අහපු කහිල්ලෙන් තමයි වැඩේ හරියන්නේ මේක තමයි මට හරින ක්‍රමය කියලා. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගයට පිළිගන්න පටන් ගන්නවා ඒ දායකල යා. ඒකට ගැළපෙන විදිහට තමගේ ජීවන රටාව කය වචන ජීවන රටාව සකස් කර ගන්නවා. ඒ සකස් කරගත්තට පස්සේ තව තවත් තව තවත් ඒකේ නිවැරදි ගතිය, ගැම්ම ගන්න ගතිය, චිටි මාර්ගය හොයන්න පටන් ගන්නවා. ඒ නිසා මේක ඒ තරමටම ප්‍රතිඵල මුල් කරගත්ත ක්‍රමයක් බුදුහාමරන්නේ තියෙනවා. මාර්ගය අවසානයේ ඵලෙ නෙවෙයි. ඵලෙ ලැබුණට පස්සේ තමයි මේ ගහපු ගහපු ගමනේ මේක තමයි මට හසින මාර්ගය කියලා තේරෙන්නේ. මේ පොඩකට හරි හීනෙන් හරි Nirodhe දිවගාපු දවසට. ඊට පස්සේ තමයි ඒකට ගලපෙන විදිහට හැදෙන එකයි තියෙන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් කරන ක්‍රමයට අන්නේ ඒ සංශෝධනය දාගත්තොත් වටිනවා. එතන අපි සාමාන්‍ය සම්ප්‍රදාන වලට කියනවා මම නිරෝධ මාර්ගයේ ගියා ගියාට පස්සේ මට නිරෝධය හම්බුණා. ඒක කියන්නේ හොඳටම පචේ. ඒක වෙන්නේ. එහෙම එකක් නැහැ. නිරෝධ මාර්ගයේ කියලා හිත තමයි හරියනක මේ දැනගන්නේ හරියට පස්සේ තමයි. එතකන් අපි අර පොඩි කාලේ අම්මගේ කාරියක් කරන්නේ නැහැ. සිල්ලන්තියක් හදාන ඔය අම්මා වෙන්නේ. ඔය තාත්තා වෙන්නේ කියලා සිල්ලන්. එළම් තුනේ. ඒ සෙල්ලම් මත තමයි යෝග ජීවිතය කියන්නේ. මම සෙල්ලම්යක් හදාන ඒ විදිහට කරනවා. කොහොම හරි යන්නේ නැහැ නේද අම්ම කෙනෙක් වෙනවනේ. ඊට පස්සේ තමයි යන්නේ. මෙතේ යන්නේ නිසා මේක හරීම හොඳටම සුන්දරකමක් ඉදිරිපත් කළා තියෙන හරිම ප්‍රායෝගිකයි. ඒ සාධ්‍යර්ථක මාර්ගික ක්‍රමයේ කිසිම තර්කයක් තර්කයට අහු වෙන්නේ නැහැ. නිරෝධයට පස්සේ මොකද නිරෝධ මාර්ග ප්‍රතිපදා තිබ්බේ කියලා? අන්න ප්‍රතිපදාවට ඉස්සර පස්සේ පය නිරෝධෙන්නේ නැහැ. අනිත් පැත්තට. දෙවෙනි ප්‍රශ්නය සක්මනේදී පබ්යාකයේදී සතිමත් බව අස්තිමත් බව යන ධර්මතා දෙකම අතරින් වේතන පස්සනාවට අනුව අවස්ථා දෙකේදී උපේක්ෂා සහගත වීම කලියුලයි හැඟේ. මෙන්න ඉන්ද්‍රදේවයි කර්මාවෙන් පහදා දෙන්නේ මේකෙදි මූල ධර්මයේ හරියම ක්‍රියාත්මක වෙනකොට අපි අසතිය කියන එක ප්‍රමාදය කියන එක යම්ෙම හම්බෙලා තියෙනවා. හැම දෙයකම තමයි. කරන දේ බුක් කීපින් නෑ ඔය කරගෙන යනවා. ඒ නිසා අපිට ඒකට විකල්පයක් වශයෙන් බුදුන්සේ සත්‍ය හඳුනනවා. සත්‍ය හඳුනලා දුන්නට පස්සේ තේරෙනවා මොකා උත්සාහ කරොත් ආනාපානදී සක්මනේදී ටිකක් තුරට එක දිගට සත්‍ය පාත්තක් නෑන්න පුළුවන්. හැබැයි ආයේ මලි කාලා කාලා කාලා අන්තිමට කියන කොච්චර කෙටුවත් දවස පුරාම නම් සතිය ඉන්න බෑ. අයිතර බුදුහාම කියන දැන් අපිට සතියේ ඉන්න ටික ඉන්න බව තේරෙනවනේ. ඒත් අනිත් ටික දෙකකට තියෙනවා සතිය නැති බව. ඒකෝට සතියේ ඉන්නකොට දැනගන්න සතියෙන් ඉන්නවා කියලා දැනගන්න සතිය. සතියේ නැහැ කියලා දැනගන්න සතිය දෙක අතර කොහොමද හොඳ එක? මම සතියේ නැහැ කියලා දැනගන්න එක ජොලියි. දැන් ඒකට බැඳෙන්නත් එපයි. මේකට බැඳෙන්නත් එපා. හැබැයි මේ දෙක කරන්නේ ඉස්සලා සතිය පිටුලා තියෙන බෑ. සතිය පිටුන නම් මේ තියරිටිකල් මැක්සිමම් ගන්න ආද 100ක් සතිය ඉන්නවා වගේ પરමාර්ථයක් ඇතුළ තමයි යන්නේ කවුරුත් ඒකෙම තමයි. අන්තිමට අන්තිමට තේරෙනවා. මේ සෑහෙන දුරට සතිය පිටුවට පස්සේ හොඳටම තේරෙනවා. මේ අසවල් පුද්ගලයා ගන්න ගියාට පස්සේ මගේ සතිය කවුරුද? දවසේ හවල් වෙලාවට මට සතිය නැති වෙනවා. දවසේ හවල් කටයුතු කරනකොට මට සතිය නැති වෙනවා කියලා හොඳට දැනෙනවා. ඒ කර්ම නිසා කරන්න සිද්ධ ඉතින් දන්නවා දැන් මම යන්නේ ජෙට්ටු ඉන්න තැනකට. බොහොමනේ ලෙඩක් තියෙන්නේ. මටත් ආසාදනය වෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ වැක්සින් එකක් කරගන්න. ඒකට ඇතුළ ප්‍රතිශක්තියක් තියෙන නිසා දන්නවා දැන් මේ මේ යන වැඩේදී මම පාටි එකට යන්න හදනවා. ඊට පස්සේ කවුරුත් හම් වෙන කතාවක් සතිය නැත යන්න ඉස්සෙල්ලම යන්නේ මම දන්නවා මේක කර්ම නිසා සමාජ බන්ධන නිසා මම යනවා. අර සුප්පාදේවි කියන්නේ දරුවන් කන්දා කරනින්නේ බන්දා කියලා ඉතින් කරනවා. කිරුවට මොකද දන්නවා මේ යන්නේ අමාරුකට බව යන්නේ ඉස්සලා දන්නවා. එහෙමනම් නොදැනෙන එකට වඩා අරසක. අනුත් ස්වාමීන් වහන්සේ කියනවා මම වම් පැත්ත බලන්න ඉස්සලා මම වම් පැත්ත බලනවා බලන දේම මට කෙලසුක දෙන්න පුළුවන් බව මම දන්නවා. හැබැයි මම වම් බලනවා. මම දකුණු පැත්ත බලන්න ඉස්සලා මම දන්නවා බැලීමෙන් මට කෙලෙස් උපදිනවා කියලා නෝත් මම ඉස්සර වගේ නෙමෙයි මම බලන්න ඉස්සර දන්නවා මම බලනවා. ආන්නේ විදිහට අර සබන් ලවුල් එකක් දාලා කුණු අත ගන්නවා වගේ වැක්සින් එකක් අරගෙන යනවා වගේ යෝගාවචරයට ඕඩකම තිබුණාට 100ක් සතිය ඉන්නත් බෑ සතිය නැති අවුල් පාෂණ සංගුණ 100ක් බලකින ඉස්සරහ අපිට පිනක් නැහැ. ඒකට අපි ඉතින් යනවා දැනගෙන යනවා ඉතින් මේක ඉතින් කර්මානුරූප යනවා. එකයි කරන්න පුළුවන් ඉන්නේ අඩුවෙන් කෙලස් ඇති කරගන්න කියලා. පින් කරගන්න එක නෙමෙයි. කයි බේර ගන්න තියෙන්නේ මම මෙතෙන් කෙලස් ගොඩාක් එන්න තියෙනවා මට. මම හික්මීමක් කරනවා. සීලචාරයක් ඇති කර ගන්නවා. බයලජ්‍ය ඇති කරනවා එන කෙලස් වනේ අඩු කරන්න. අන්න ඒ දර්ශනයේදී කෙලස් දිහා දකින්නේ අට්ටියටි හරහා ඇති ජීවිතය. මේක දුකක්. මේක පිළිකුලක්. මේක ජුගුසා දනක දෙයක්. දැන් මේ දෝරේ මයි ළඟට එනවා මට තියෙන පුළුවන් තරම් ඒකට සිප්ප ගලවගෙන ආදරෙන් බදා ගන්න එක නෙවෙයි. ඒක තියා ජුගුප්සා ජනකව දුකක් විදියට කරදරයක් විදියට බලන්න පටන් ගන්නකොට ඊවදිනවලු. ඒක නිසා එතෙන්දී හොඳ යෝග අභ්‍යාසයක් සිද්ධ වෙනවා. දැන් ප්‍රශ්නේ පරිලංගල විදියට ලබුදියන් ඉන්නව නෙවෙයි. අවශ්‍යතාවයන් වලට සිද්ධියට මුණ දෙනවා. දැනගෙන යන්නේ මම මේකට කරන්නේ නැහැ. නමුත් කරන්න වෙනවා කරන වෙලාවදී අඩුවෙන් පෞරස් කරගන්න ක්‍රමයට යන්න ඕන. එතකොට අපිට කියන්නේ මේ අසත්‍ය පිළිබඳ දැනුමක් ඉන්නේ. ඒකට ඒක බුදුහාම කරන මට බාර ගන්න බෑ. මේ කිසි කෙනෙක් ඕගොල්ලෝ බේරෙන එක මට කරන්න බෑ. මම ක්‍රමයේ කියලා දෙන්න 100ක් සතිය ඉන්නවා කියලා හිතන්න යන්නත් එපා. මුළු ධර්මෙම සාපේක්ෂ දෙයක්. ඊට වැඩිය සතිය වැඩි නම් ඊට වැඩිය අසත්‍ය පිළිබඳ දැනගනි. අන්තිම සතියයි අසත්‍යයි දෙකම පිළිබඳ අවබෝධයෙන් ඉන්නයි කියලා කියන්නේ මුළු දවසම කවුන්ට් තියෙනවා දැන්. බුක් කීපින් තියෙනවා. එන මොකක්ද? ඉතින් ඒක උගාවක් යාලා රිසර්ච් එකක් කරපු කෙනෙක් කියනවා අන්න ඒ විදිහට ජීවිතය දිහා බැලුවොත් කෙලෙස් වල බලමරණ ගතියක් කෙලෙස් වල විසමරණ ගතියක් ගොඩාක් කල යනකොට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා කියන්නේ එන කෙලෙස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක වෙනම න්‍යාය ධර්මයක්. අර කෙලෙස් වල සාධාරණත්ව ගත කරන ජීවිතයක් කරන දෙයක් ටික උඩ කරනවා. සාධන නැතිවට ගත කරනකොට කෙලෙස් ඉක්මුත් වෙලා කියලා වහයලා ගන්න ගතියත් අඩුවීමක් වෙනවා. ඒක න්‍යාය ධර්මයෙන් ලැබෙන ලාභය අතවාසියක්. තමන් කරන්නේ මේක කෙලෙස්, මේක කෙලෙස් නෑ. දී ඇති තත්ත්වයට තමන් ප්‍රශ්නේ පැල්ලෙන්න නැතෝ කරනවා. මම මම දන්නවා මේ කියන කතාව එච්චරම අදාහ ගන්න අමාරුයි. දැන් මේකට තමයි මේ භ්‍රමචර්ය කියන්නේ. ඒ හැම මොහොතකම ප්‍රතිගත කරගෙන ඉන්න ඕනේ. කොයි වෙලාවෙ කඩලයි දන්නේ ඒ අර්ථයෙන් කෙලස් නිපදනාතහට අනුපණ්ඩන පාපකාණං අවසලන ධම්මන නෝපාදාය චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තප්පක් කරනාටි පදාමි. මේ වගේ චිත්තසංධානයේ මත්තර පහල තාම පහල වෙලා නැති පහල වෙන්නේ ඉඳ තියෙන කෙලස්. වැද නොගැනීම සඳහා චන්දං ජනේති. චනත්තක් ඇති කරනවා. වායමති අදිෂ්ඨානයක් ගන්නවා එනවා. ඔගියට ගන්නවා. විද්‍යාකාර චිත්තම් පක්කන්නාදී සිත දැඩි කර ගන්නවා. කර්මච නිසා මට මේ වැඩේ කරන්න වෙනවා නමුත් කෙලෙස් නැති අදහති පතන් වීර්යයක් කරනවා කාරණ මේ මුළු කාලේ පුරාම එන කෙලෙස් පිළිබඳ අවබෝධයෙන් ඉන්නවා. ආදී වැඩ පිළිවෙල කරනකොට යෝගාවචරය කියන නමට টොප් එකට ගන්නවා. එදත් කාලානේ මේ කුපියන්නේ දැන්. ඉතින් ඒ නිසා ගිහි ජීවිතේ මම හිතන්නේ ඒ විදිහට ප්‍රශ්න තේරුම් ගත්තොත් ඒ වීති වීති කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මෙන්න තේරෙනවා ඉතින් මෙච්චර පොර කතා ගිහි කිව්වේ ඉන්නෝන කමක් නැහැ පුළුවන් වෙච්ච ලාකේ අපි ඒක ගන්නේ නමුත් ගිහි වලට වෛර කරන එකක් නැහැ. මේක කළ වැඩ නැහැ තවත් කෙලෙසයක් නැහැ. මේක පුළුවන් තරම් කෙලෙස අගින් බාර ගන්න එකයි කරන්නේ. අපි උපචිනා ක්‍රමයට වැඩ කරන එකයි කරන්නේ. අරසාවි මහන්සර පරයන්ක භාවනාවේදී දෙපාවර ඇතිවන අධික වේදනාව මරණ වේදනාව හා සම්බන්ධ කරමින් කෙසේ හෝ දැනීමට අවශ්‍යම කරමි. වේදනාවේ විනාශය එය අධිගත නැතිවන ආකාරය දැනෙමි. සියෝ දැල්ලකින් පිළිස්සන බව දැනෙමි. විපාවල වේදනාව නැති වී ගොස් සතියේ යොදුව සහැල්ලුවේ දහස්ස ජීවන බව සිත් නැති නැති ඉතිරි ප්‍රයවාගය ගත කරමි. මෙය සමාපatti සෝයද්ද පැහැදිලි කර දෙන්නේ ඉතා කරුණාවෙන් ඉලාසෙනි. ඒ කියන්නේ ප්‍රායෝගික කිලක පාරක කඩාපයින් වාක්‍යයක් තියෙනවා ඒක වෙච්ච දෙයක්ද මනෝ විකාරයක්ද තේරෙන්නේ නැහැ. සමාපatti සෝයක් කියන්නේ ඉස්ලා තියෙන වාක්‍යය. වේදනාවේ විවිධත්වය එය අහිමි නැතින ආකාරය කරගෙන සියුම් දැල්ලකින් පිළිස්සන බව දැනෙන්නේ. විපාක වේදනා නැති වීම සතියෙන් යුතුව සහැල්ලුවෙන් දහස්ව ජීවත් වන බව දන්නේ. ඒක පිළිබඳව නිකන් third person ගේ කතාවෙන් කියන්නේ වෙච්ච එකක් විදියට නෙමෙයි මේම අර විදිහට දැඩි වේදනාවෙන් දැඩි මට වේදනාවක් නැති වෙලා සතියෙන් ඉන්න පුළුවන්කම ලැබුණා කියන විදියට විදියට නෙමෙයි වාක්‍ය යන්නේ. ඒක එහෙම වුණා නම් ඒ කියන්නේ අර වේදනාව කියන රැල්ලක විතර වේදනාවක් නෙවෙයි වේදනා රැල්ලක නිමාවක් දැකලා තියෙනවා. නිමාව දැක්කට පස්සේ අර ඉතිසරක් දැවෙන, පෙළෙන, තැවෙන වේදනාවක් ඉඳලා පුංචි සංඛ්‍යාවක් ආවම විශාල ස්පාසාවක් ලැබෙනවා. ඒකට ඒ වගේම සතියක් අවදි වෙලා. ඒකට පේනවා අර කණින් විඳපු වේදනාවට සාපේක්ෂව තමයි මේ නිදාසම් වෙන්නේ. කන්දක් නැග්ගොත් තමයි කන්දට සාපේක්ෂව පල්ලමක් හම්බ වෙන්නේ. පුංචි කන්දක් නම් නැන්නේ පුංචි බලමක් හම්බ වෙනවා. තත්ත බල වේදනාවක්. එයාටම නොදැරිය හැකි මට්ටමේ වේදනාවක් කාගෙන ඉඳලා යම් ජාග්‍රහණයක් ආවොත් ඒ පුංචි වෙනසේ ඉඳලා දිතුලන සතියේ යුක්ත තමයි තේරුම් ගන්න ගන්න දැන් වේදනාව හරියට මේ තද හිරි වැටිල්ලක් තිබිලා හිරි වැටිල්ල යනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ වේදනාව දුක් වේදනාවක නිමාව කියලා කියන්නේ සුඛ වේදනාවක්. නමුත් අපි වෙනදාට මේක අත්දකින්නේ නැහැ. මොකද අපි ඒකට උඩ වෙන වැඩකට හිත දාලා. සම්පූර්ණ සිද්ධිය තියෙන්නේ සතිය නෙවෙයි. දැන් මෙතන සිද්ධිය සතිය තියෙන නිසා අරක තදේ බල වේදනා ඉවර වෙලා කිටි කිටි වල බහගෙන බහගෙන නිකන් හිරිවැටි හිරි ඇතුළේ යනවා වගේ දැනනකොට ඒක මේ මේ තමන්ගේම ලේ වලින් තමන්ගේම ශ්‍රමයේ තමන්ම උපයාගත්ත දෙයක් සතිය හොඳට මේක බුද්ධි විදිනවා එතකොට තේරෙන පටන් අර ගන්නවා ඒක නිකන් සමාපත්‍ය සුඛයක්ද කියලා නෙවෙයි සමාපත්‍ය සුඛයක් නෙවෙයි කන්දක් නැති තැන පල්ලම කියු පල්ලම වැටෙනවා සෙල්ලම කියලා වික්ටර් රත්නායකත් කියනවා. සුන්දර තියන දාලා තියනද වන්දන. අහලා තියනද? මේගොල්ලෝ ගන්තරම සිද්ධ වන්නේ නැහැ මේක. මං කියන්නේ මම පරණ තැටි මන් දාන්න. මම ළඟ නැහැ අලුත් ඒවා නැහැ. මම ළඟ තියෙන පරණ ඒවා හොඳ සින්දුවක් තියෙනවා මේ මේ කන්දක් නැගිටින පල්ලම කි පල්ලම කරන සෙල්ලම කි. මොකද ඒක වල අනික් හැටි ඔය මේ මේ සිද්ධියට අදාළ නැහැ. මට මතක තියෙන්නේ වික්ටර් රත්නායක කියලා. මම සමාපatti නෙවෙයි. මේ ජීවිතය අත්දකින්න පුළුවන්. මුළු ඕනම සිද්ධියක් සම්පූර්ණයෙන් බලනකොට 150ක් හොඳ තියෙනවා 150ක් මතක තියෙනවා. කිසිම සිද්ධියක් මේ ලෝකේ නැහැ. ওই දෙක විසම බලන්න. බලන එකගේ මොඩකම හැටියට තමයි එකක් ලොකු කරලා එකක් පුංචි කරලා හොඳ නරකට බෙදන්නේ. මොකද සිද්ධිය ඕන කමක් නැහැ කාටවත් වද දෙන්න. සිද්ධියක් සිද්ධ වෙන්නේ කාටවත් වද දෙන්න නෙවෙයි. අපි තමයි මේක වද කරගන්නේ. මේක ලල්ලගත්තා පස්සේ වදයක් වෙන්නේ. ඒ වේදනාවට ඇවිල්ලා මේ ආවල් නම තියෙන ඩෙන්ටි කාඩ් එකක් නික් කරන්න මම වද දෙන්න යාවේ කියලා ඒ වේදනාවල එහෙම එහෙම පංගු peerුවක් නැහැ. ඒ වගේම යම් වේදනාවක් කෙනෙකුට දුක කෙනෙකුට සැපක්. ඒක අපි අපිටමත් එහෙමයි. අපි කිව්වත් එහෙම හොඳටම බරකින් එන්න වෙලාවේ කවුරු ළඟට ඇවිල්ලා හොඳට බත් පිටක් අපිට දුන්නොත් අනේ මේක හරසයි කාපන් කියලා. ඉතින් හරි රසයි. බත් කාලේ ඇත්තේ වෙලා හොඳට මිලා අනේ කොහොම හරි මේ කාපන් කියලා දුන්නොත්. අර බත්ම තමයි. ඉතින් මොනවද කියන්නේ ඉතින් ඒක. උඹ කාගන්නේ? ආම්තුරු දාන වේදන් කියනවද? ඒක තමයි. අහන දාඩ බෙදන්න ගියම තොරදා. වැඩිපුර බෙදන්නකොත් බයිනවා. හොඳටම බඩගින්නේ නැහැ අනේ වාතක වාත්‍යෝ අනේ වාතක මේ අනක දෙන්න කියලා බොහොම යාප්පු වෙනවා. බඩ පිරුණට පස්සේ එකම පැත්තකින් බත්තල බත්තලට මිලැජ්ජ හිතනවා දැන් මෙච්චර ආසන පළවෙනි පිටට ආවා අන්තිම පිටට යනකොට බත් එක තරහයි. දුකත් ඔච්චරමයි. එකම දේ වෙලාවක සැපක් විදිහට වෙනවා වෙලාවක දුකක් විදිහට වෙනවා ඒ නිසා මේ මනින කෝදුව මුක්ලෙන් පුදයට වෙනස් වෙලාවෙන් වෙලාවට වෙනස් ඊට පස්සේ අපි හැම වෙලාවෙම බලනවා සැප වැඩි අංශයකට ජීවිතේ ගෙනියන්න මේ තරම් තක తీරු වෙන මොකක්වත් නැහැ මේ සැප 50 50 තියෙන එකේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියන්නේ සැපෙහිව සදා තමයි මේ පරිශන කරන්නේ සැපෙහිව සදා තමයි මේ ඕවර් ටයිම් කරන්නේ සැපයීම සඳහා මේ ඔක්කොම කරන්නේ. නමුත් හැම සිද්ධියකම සැප 50ට 50යි කියලා තියෙනවා. ඊක තීරුම් ගත්ත දවසේ පේනවා අනේ අම්මේ අපි මේක ලොක් කරලා ආදාන ඒක පිටිපස්සේ අභාගන යනවා. ඒ නිසා මේක සමාපatti ගණයට වැඩි නෑ සමාපatti කියන එක දැනෙන්නේ මේ තමන් උපයපු ජාම් චිත්ත tattකද තමන්ගේ රුචි පරිදි සමවැදිලා මේක මේ බුද්ධ විදින පුළුවන් ගතිය. මේවා සාමාන්‍ය ඉගෙන ගන්නකොට හැබැයි මේක හරි සීලා ගන්නවා. හරි රසයක් දැනෙනවා. මොකද තමම ළමෝ දෙයක් නිසා නේද බොහෝ ආරය පුරුදු කරන්නේ. සමහරවිට ඒකෙදි වේදනාවට බය නැගිටලා යන්න වෙන වෙලාවල් එනවා. ඒක ගැන ගණන් ගන්න එපා. නමුත් එක සැරයක් දැක්කා, දෙකක් දැක්කා, තුනක් දැක්කා කියලා ටික ටික වැඩෙනවා නම් ඉච්ඡර තමයි අපිට වගේ කියන්න පුළුවන්. එච්චරයි අපි සතුටු වෙන්න ඕනේ. එහෙම නැතුව අදින් පස්සේ මේක එන්න බයි කියන්නේ හිතන්නත් එපා. නැත්නම් මේ පුංචි එකක් වෙච්ච ගමක සමාපච්චිකට බාර ගන්නත් එපා. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් පවත්වන ලද ඊයේ භාවනා අනුගමනයේදී ඊයේ සතරම් කළ පරිදි ආනාපාන සති භාවනාවේ සිදුවී නැති හිස් ස්වභාවයට හිත පම්පියන. ආම ඒ තැනම සිටී. අවශ්‍ය ඕනෑම වේලාවක ඒ තැනට පම්පිය හැකියි. මගේ ප්‍රශ්නය නම් මේ විදිහට ඉස් ස්වභාවය සිටින්නේ මොමනක් අපායට යන දොර සම්පූර්ණයෙන් වසා දැමිය හැකිද? නිර්වාණ සරණයි. මේක ඇත්තට මිස්තිරෝ කියන්න බෑ. නමුත් මේක හරියට දෙරක් නොබෙන්නට මූදක දඟල දඟල ඉඳි පුංචි කොටබිමක් හම්බුණා. හැබැයි මේ කොටබිම බොහොම පොඩි එකක්. දැලින් යට වෙලා නැහැ. මේ කොයි පැත්තේද තමන්ගේ රට මොකක්වත් තාම දන්නේ නැහැ. අර දඟල දඟල හිටපු අර වතුරේ මිනි ගෝණු කයිද මොනවා කරයිද කියන එක ඇහැරලා පොඩි බීලි බිමකට ඇවිල්ලා ඉන්නේ. පොඩි ස්පාෂාවක් කරගන්න පුළුවන්. මේ තාම ඔරියන්ටේෂන් එක නැහැ. කොහෙද යන්නේ කියලා. ඉතින් මේකේ හොඳට ඊගාව අභ්‍යාසය ගන්න ඉස්සලා හිත කය දෙක මේ හම්බෙච්ච ස්පාෂාව හොඳට තැම්පත් වෙන්න ආරින්න ඕනේ. ඉතින් මේක මේ වගේ ඔය ඇත්තටම ඔය කියන විවේකය මට්ටම් හත අටක් තියෙනවා. ඒ නිසා පළවෙනි සැරේ යන එක පුරුදු කරනවා ඊට වැඩි ගැඹුරු මට්ටමකට අයින. හරියට මේ මොම්මඩ සයිත වතුර එකක් ඊතුලක දාලා කපඩයක් උඩ තිබ්බහම ඒ කලල් මඩ බහින්නේ ගා කිමිතනේ. ගල්කට බහිනවා. ඊට පස්සේ මඩ ටික බහිනවා. එතකොට කලල් මඩ බහින්න උගා කල්නවා. ඉතින් ඒක හොල්ලන්න ගියොත් ආයෙ විසිනවා. ඉතින් ඒක හේමම තියන්න ඕනේ. ඒකට පේන උදාහරණ වතුර පිරිසිදුයි. යට හරියට පාරදෘශ්‍යයි. ඊට පස්සේ මඩ ඉතින් tempat වීම ඒක කියනවා එක අඟලක් බහින්ද වතුර විතරේ එක අඟල බහින්න සුමානකට වැඩි කල් ගන්නවා. එලා එකයි මේ වැඩේට යන්න තරන තියෙන උදව්ව තමයි හොල්ලන්න නැතුව තියන්නේ. එහෙම ප්‍රතිපිට එහෙම මණ්ඩි බහිනවා. ඉතින් මණ්ඩි බහිමේ தත්ත ගොඩක් නැත්නම් ගොඩක් තියෙනවා. සවචනාංශේ මේ සූත්‍රයක සඳහන් කරනවා ඉතින් ගියාට පස්සේ දැන් මේ ප්‍රශ්නේ එනවා. ඒක වදයක් වෙනවා. ඉස්සරහ උනා හිතවිලි නැතු වෙන දැන් හිතවිලි හිතවිලි තිබිලා හිතවිලි නැති එක ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඒකෙම ඉන්නකොට ඒක පහු පහු වෙනකොට ටිකක් කොහො කොහො වෙනවා. එතකොට ඒක දුකක් පේනවා. ඉස්සෙල්ල පරිවෙන්සරිට වෙනකොට වගේ නෙවෙයි. එතකොට ධර්මචාන්සිය සඳහන් කළ දෙනවා මේක දුකක් තමයි. නමුත් දුකක් කියන්නේ පහ. මේක ප්‍රතිපදාවෙන් ලැබුණු එකක් බව සිහිපත් කරන්න. ආවල ඊට පස්සේ තවසේ ඉඳ ගන්නකොට මේකට යන්න පුළුවන් වුණාට ඒක මේ දෙයියෝ දීපු එකක් නෙවෙයි තමයි භාවනා කරලා ගත්තා. දෙක කෙලෙස් අඩු තත්ත්වයක් කියන්නේ. කෙලෙස් අඩු තත්ත්වයක්. ඉතින් ඒ නිසා මේක සත්‍ය කියලා නමක් දාගන්න කියලා මේක. මේකට සම්පජඤ්ඤය කියලා නමක් දාගන්න. අස්ස ප්‍රමෝදේ කියලා නමක් දාන්න කියනවා. ප්‍රීතිය කියලා නමක් දාන්න කියනවා. පස්සද්ධිය නමක් දාලා මේකට අනුග්‍රහ කරන්න කියනවා. හේම තැන්පත් වෙනවා. දැනෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ අහන වාතාවරණයට එනකොට ඕක පිළිබඳ ද්වේෂයක් ඇවිල්ලා ඔය තියෙනවා. මම මෙච්චර කාලයක් හිටියා එතනමයි. ඉස්සරහට යන්නේ නැහැ කියලා මොකද්ද කියන්නේ? කලබින්දමද? චරිචුරුවක් නැතිේ. හැබැයි ඒක කියන්න කැමතිත් නෑ ඒක දකින්නෙත් නෑ. ඒ ඒක තියෙන මායාවේ ඒක තමයි. හොඳටම දන්නවා ඊටට වඩා හොඳ තැනක ඉන්නේ කියලා. හැබැයි ලොකද්දෝ තියෙනවා ඊට එහා පැත්තක්. ඒකට ඒක පිළිබඳ මේක නම්බු වෙන්නේ නැහැ. මේක අපේ වෙහෙසකට බාටපත් වෙලා. හැබැයි මේක ගැන තාම මේකේ මේරිල්ල ඇවිල්ලත් නැහැ. නිසා යෝගාවචර එතනදී ඊවසනවා කියන එක එහෙම නැත්නම් තාදී ගුණය උපේක්ෂාව ගා පුරුදු කරන්න ඕනේ මේ කරනකොට කරන තාම මේක tempat වෙලා ඊට පස්සේ අත්තම කරන්න දෙයක් නැහැ ඉබේම වගේ අර ඉවසීමේ ගුණය හරහා ගමනක් තියෙනවා ඒ නිසා මෙතෙන් ආවට පස්සේ යෝගාවචරයාගේ දවස ගෙවෙන්නේ අරණ්‍යක පැවිද්දක වගේ තනකන ඒ යෝගාවචරයට ඒ එන තියෙන තාක්තින් සතුට වෙන කෙනෙක් වැඩි. මෙතන ආවට පස්සේ පිටුතුරේ වැඩ කරන්න තියෙනවා අර වගේ කී මේ වගේ කී මේනකොට මේකයි ඒකයි දෙක ගැළපීමේදී ගොඩාක් අවශ්‍යතාවය පැත්තට තමයි තර්කණය යන්නේ. දැන් දැන් මම මේ කියන එක තේරෙනවාද කියලා. විවේක වුණාට ඒ කාම්මෙන් දවසට පොඩි කාලයක අනික් වෙන වෙලාවෙ හරියටම අංශයට වැඩ කරන්න වෙනවා. එතමන්ට ඒ භාවනාවට ගැලපෙන්නේ නැති වැඩ කරන්න වෙනවා. එතකොට මේකේ තියෙන මේ ආගමික ස්වરૂපේ ආධ්‍යාත්මික ස්වરૂපේ අර එදිනා කල කලබල වෙන හිත නිසා දුර්වල වෙනවා. ඉතින් සයෝගාවචකය ඒකට මේකට දීගිතර ඉන්න ගමන් ජීවිතේ ගමන් කරනවා නම් මේ ලැබිච්ච වෙලාව වැඩි කර ගන්න බලන්න. පරියන්කට ගිහිල්ලා ඉක්මනින් ඒකට ගන්න පුළුවන් තත්ත්වයට යනවා. ඉක්මනට යනවා වැඩි වේලාවක් කියනවා. එතකොට තමන්ට මේ ගතට හිතට මේකෙන් ලැබෙන ස්පාසු වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමන්ට ජීවන රටාවට පොඩි වෙනස් කිරීමක් කරන්න අනවශ්‍ය වැටෙන අතර කරලා මේක දියුණු කරගෙන යන්නේ කරහා එහෙම නැත්නම් කියනවනම් මේක දියුණු කරන්න පස්සේ මේ සකස් කරලා දුන්නේ නැත්නම් මේක දියුණු වෙන්නේ නැහැ කපමු පියෙන් තමයි පිටිපස්සේ පියනයි බීච් එක රතු ඒක ගන්න මේ ජීවිතේට පාට ලකුණක් නිින්ද කියලා නැති වාට ලකුණ සිහියෙන් ඉන්න වාට ලකුණ. මම දැන් මෙතන බැරිලා නැහැ නිින්ද කියලා නැහැ ලාන්ත වෙලා නැහැ. ඕනම කෙනෙකුගේ ඕනම කෙනෙකුගේ වර්තමාන මොහොතේ කීකම වැටිච්ච නැති බවට යාර කියන්න පුළුවන් හෝ බැරි සලකුණක් තියෙනවා. කියන්නේ බ්‍රේන් එක කියවනවා නිතරම අපි හැම තැනම ලියනවාද ස්නායු යනවාද ඉන්ටැක්ට් කියලා. ඉතින් මේ නිින්ද කියාද නැද්ද කියන එක يعني නුහුරු තැනකට නිින්ද ගියා නම් ශරීරයට අනතුරුදායකයිනේ. එචම ඉන්න පරිසරයේ උතුරු දැන් නිින්ද ගියද පොඩි කාටේ ගාඩක් වෙයි. අම්මා ඩොක්කේ පුදු වෙනවා, බිමත් පුදු වෙනවා. වැඩි ටිකක් තමයි බයලජ්ජාවයි කියලා කියන්නේ නිින්ද එනසක. ක්ලාන්ත වෙලාද නැද්ද කියන එක. නිසා ෆීඩ්බැක් එකක් තියෙනවා නිතරම බ්‍රේන් එකට නිින්ද ගිල්ල නැහැ, මැරෙන්නේ නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ආහාර බීට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ සංවේදී ස්ථායිතුළු මෙරිඩියන්ස් වලින් හැම වෙලාවෙම එනවා ඉම්පල්ස් එකක්. මේකට දාන්න නම භවය කියන. ඒක භවය කියන්නේ. ඉතින් මේ භව වට්ටමට ගියයි කියලා කියන්නේ කාය ක්‍රියා නෑ. වාචසික ක්‍රියා නෑ. මානසික ක්‍රියා නෑ. හැබැයි තාම කටිනුවම් එක තියෙනවා. මේක තමයි අපිට දෙන්න පුළුවන් කියලා කර මැක්සිමම්. මේකට හිතන්න ගත්තොත් සැක කරන්න ගත්තොත් අන්න ආය ভাইබ්‍රේෂන් එක ආය ආය සංඛාරව කරනවා. කතා කරන්න ගත්තොත් ඒක නැති වෙලා යනවා. ක්‍රියා කරන්න ගත්තොත් මේක නැති වෙනවා. මේ කියන්නේ බයා මිනිමම්. එيشා මේක හොන්ත සුභමංගල පණිවිඩකාරී. බොරුව නෙවෙයි බොරුව නම් හැලුසිනේෂන්. බොරු වෙන්නේ ඉඳී තියෙනවා. බොරුවන චෙක් කරන්න. බොරු නෙවෙයි නම් මේක මුළු සංසාරේ ගමනට මොනවෙච්ච ලොකුම කල්යාණ විද්‍යාව මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඔබ තමයි සත්‍ය කියන්නේ. ඔතන සම්පජඤ්ඤය කියන්නේ මම දන්නවා මෙයා විතරයි ඉන්නේ කියන එක දන්නවා. මෙයන් ඒක ගිහ ගමන් කෙලෙසයක්. මොනවාරි සයිකික් ඇක්ෂන් එකක් කෙලස්. මේකට ආඩම්බර වෙන්නත් බෑ කනගාටු වෙන්නත් බෑ. මොකද හાર્ට් බීට් එක නැතුව ඉන්න බෑ. ඒ නිසා මේක ගන්න ඕනේ මේ ගමනට හැරමිකයක් වගේ. ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට කියනවා ඇද්ද ගොහගත්තාම නිදාගත්තාම සංඥායන එක. ඒකට හරි බයයි අපි. දුමාකාර බයක් තියෙන. තනි වුණා, පාළු වුණා, කොටු වුණා, අනුග්‍යව දහණයෙන් අයින් වුණා. කියලා තමයි අපි මේක බාර ගන්න. නැත්නම් විතෝවන්ගේ මියුසික් වල එයාගේ එළම සංගීතය හොඳම සංගීතඥයා. එයා තමයි ඉස්සෙල්ලාම හොයාගත්තේ. බොක්කේ ඉන්නකොට අම්මගේ හાર્ට් බීට් එක තමයි ඒක මියුසික් එක. ඒ නිසා මියුසික් කරගෙන ගිහලා අන්තිමට හાર્ට් බීට් රිද්ම් එකට ගේනවා. ඊදා මුළු ඔපිඩියන්ස් එකම බබාලා යනවා. බස්සනවා සයිකොලොජි කී අධ්‍යයනම බස්සනවා. මෙසර් වශයෙන් මවකට ඇති වෙන ප්‍රේමය ඇති වෙනවා. මේ pastoral music number 7. Pastoral symphony pastoral symphony number 7. නැහැ මේ වගේ ගේන්නේ හાર્ට් බීට් එක තමයි ගේන්නේ. එතන ඒ ගානට ඇති කියන ගියම ඔක්කොටම තියෙන එකම බීට් එක. ඒ තමයි ඉස්ලාම සංගීතය. ඒකයි අම්මා මෙතෙන්ද කරගන්නේ බබා රන්නකොට. කවුතර තියාගත්තාම කන බබා දුන්න. මොකද ඉන්නවර දිනුන එක තමයි. ආය බොක්කකට යන්න ඕනේ නැත්තම් පිටචරන් විසින්නවා සයනවා යාවතසෙකට මිද්දෝ ඒතං සතින් අදිත්‍ය බ්‍රහ්ම වේතං විහාරං ඉදමාව. ගබ්බ පුනරීව ගබ්බදීය පුනරීටි ආය යන්නේ ගබ්බකට. මේක නිතරම ධානයේ කියො හොඳට වෙන්නා කළු ලැල්ල මතලා තියෙන්නේ. කුලේ සුදු පාටයි මොකුත් කියලා නැහැ. පිරිසිදු බවක් පේනවා. හැබැයි හරි එකක් අරයි. හරීම කම්මැලි. හරීම කොටුණාගේ කනට පියේ කනිනවා. ඒ නිසායි අපි කෙලස් කරන්නේ. නිසා මොනවා හරි දෙයකින් මේක අනාගත අර පිරිසුදුක තියාගෙන ඉන්න දන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නරසාරි මහන්සර් භවනායි පමණ නිවන්තරේ ඇලිද. නිවන් අවබෝධයට භාවනාව අත්‍යවශ්‍යද? විපස්සනායි ලබන අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය සුතමේ ඥානයෙන් සහ චින්තාවේ ඥානයෙන් ලැබෙන මහකිල. භාවනාව යනු උදේ සතිය වඩා එමකින් සමාධියකට පත්වීමක් නොවෙන්න. සමාධිමත් සිත තුළින් අප දකින්නේ උදේ තවත් සඥා සමුදය නොවෙන්න. අප සිත අප විසින්ම මොහොනේ කරගීමක් භාවනාව තුළින් සිදු වේද. අද බොහෝ දෙනෙකු මානසික සහ කායික රෝග සුවකිරීම පිණිස භාවනාව ප්‍රයෝගී කරගන්නවා. අපරිග ලෝකයේ සීක්‍රෙන් පැහැයන් වෙන භාවනාව අද අප වඩන භාවනාව අතර පොදින් සමානකම් වෙනස්කම් මොනවාද කරුණාවෙන් පහදාගෙන තමයි ඉස්සරහ සරණ. ඉතින් එක වාක්‍යයක් තියෙනවා මේ සතිය වඩලා සමාධිය වටල යන දැන භාවනා කියන එක පොඩ්ඩක් නිර්වචනය වෙනවා. නැත්තම් මේ භාවනා කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත්තොත් ඔය ප්‍රශ්න වලටම උත්තරේ තියෙනවා. එක එකම එක එක දේවල් වලට භාවනා කරනවා. මම මගේ පහු වෙනකොට හදාගත්ත එක තමයි බෞද්ධයාන භාවනා කරනෝනේ භාවනා කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ සතිය. ඒ සමාන ලකුණු හතරයි එච්චරයි. භාවනා කරන බෞද්ධයයි කියලා කියන්නේ හිස නැති මලකඩක්. කලන්ද රූපයක්. මට මම දකින විදිහට මම කියන තරහ වෙන්න එපා. මේ මම හදාගත්තා කියලා. ඊට පස්සේ භාවනාවේදී විපස්සනාව නැත්තම් සූස්තිය. මම කියන්නේ වචනේ සූස්තිය කියලා. සූස්තිය කියන එක දන්නේ නැහැ ගංජා ගාම නැති කට්ටිය. ගංජා ගාම කට්ටිය ගංජා සූත්තු දාගත්තාම මැණික් පේන්නේ හැමතැනම. මේ ඉන්නවා හෙට උදේ වෙනකන් ඉන්නවා. සූස්තිය කියලා කියන්නේ. ඉංග්‍රීසි වචනයක් නැහැ ඒකට. ඒ ඒ මතේ තියෙනවා. අහස දිහා බලාගත්තා ඒ කල්පනා කරගෙන ඉන්න පුළුවන් ඔය ගෙදර ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මොකක්වත් නැහැ. ඒ නිසා විපස්සනායෙන් තොර සමාධියක් තියෙනවා. ඒකට මේ විපස්සනාවක් වෙන්න ඕන සතිය තියෙනවා සතිය විපස්සනාට ගෙනියන. ඒක සතිය කියලා කියන්නේ වර්තමාන මොහොතේ තමයි මමත් එක්ක තනියම සියසිය ජීවත් වෙන්නේ. ඒක තියෙනවා නම් ඒකෙන් තොර නිවනකුත් නැහැ නිවෙනෙන් තොර මේකකුත් නැහැ. ඉතින් ඒක වර්තමාන මොහොතේ ගත කිරීම හරහා ගත කිරීම කියන එක භාවනාවේ මූලිකම අංකුරය කියලා දන්නවනම් ඒ ප්‍රශ්න වැටක් එන්නේ නැහැ. භාවනාවට නිවන් දකින්න පුළුවන් නෑ. නිවෙනතර භාවනාවක් තියනකොට ජීවත් වෙන්නත් පුළුවන් මොනක් කරන්නේ? වර්තමාන මොහොතේ ජීවත් වීම තමයි භාවනාව කියන්නේ. ඒ නිසා ඒකේ ප්‍රධාන ඵලය තියෙන අතුරු ඵල තියෙනවා. අතුරු ඵල සඳහා කරන්නත් පුළුවන් ප්‍රධාන ඵලය සඳහා කරන්නත් පුළුවන්. දෙකමක වෛද්‍ය කටයුතු වෙදකම හෙදකම කියලා දෙකක් තියෙනවා. අපි දන්නා වෙදකම තමයි නැගලා යන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ. ඔය හෙදකම නැති වෛද්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ ඒක බසල වැඩක්. නැත්නම් කවුරුවක්වත් එකම MBBS එක ගන්නේ හෙදකම කරන්නයි කියන්නේ මේ මොනවද මේ සමාජ සෞඛ්‍ය සහ වෙද වෙදකමටයි වෙද්දකමට සල්ලි ඕන තරම් හම්බ වෙනවා. හෙදකමට නෑ. ලංකාවේ නෝපස් වාස්ති සිල්ල WBSD සිල්ල. ඒගේ නෝන මේ කරන්නේ හෙදකම. දවසක් ඇවිල්ලා මහත්තයා හරි හොඳයි. ඇවිල්ලා භාවනා කරලා කියන මහත්තයා භාවනා කරන ඕන කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ මහත්තයාව තමයි දොස්තර කෙනෙක් විදිහට බාර ගන්න. මේ හෙදකම නිකම්ම නිකන් සැන්ටි බෝට්ලයි කියලා කියන්නේ. සෙන්ටර් ඉන්ස්පෙක්ටර්ස්ලා ගණන් ගන්න. බුදුජානනාංශ කෝ එහෙදකම තමයි වැදගත් වෙන්නේ වෙදකමට වැඩි කියන්නේ. විකිනෙන්නේ වෙදකම තමයි. එචාරවත් එංගලන්ත ඇමරිකාවේ තියෙන බුද්ධාගම කියන්නේ බිස්නස් පොසිෂන්. මම තමන්ට ඒකත් ඕනනම් ගන්න පුළුවන් ලෞකික. වාසුකම් ගන්න පුළුවන්. මම ලෝකෝත්තර සපත් ගන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් දුන්නට පස්සේ කොයි එකද කන්නේ කියන එක තමන්ගේ වැඩේ. ඉතින් ඒක නිසා මේ මේ සැකේ යුක්තව කරන භාවනාවක් මට වෙන්නේ මට වෙන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක හරියට අර්ථකථනය වෙලා නැහැ. අර්ථකථනය වුණා නම් ওই ප්‍රශ්න වැටෙන්න කිසිම තැනකට යොමු කරන්නේ නැහැ. විශේෂයෙන්ම වයින්ඩ්ෆුල්නස් එකෙන් පිටතට යොමු හිත යොමු කරනවා. වර්තමාන මොහොතෙන් හිත පිටතට යොමු කරනවා ඊට බැහැලින් කොහේ ගියත් වැඩක් නැහැ. බාහිරවර්ති. ක්ෂණේ පන්නලා. අවස්තික වටනාගම නැහැ. ඒක ඉතින් නාස්තිකයි. ගන්න දෙයක් නැහැ නාස්තිකයි නිසා mind your business. be here and now. ඒකට ඕනම් භාවනා කියන්නේ ඕන විපස්සනා කියන්නේ ඒකට නිවන කියන්න ඕනේ නමක් දාගන්න වර්තමානයේ ඉන්නේ වෙනතර මේ ප්‍රශ්න අහලා එහෙම නැත්තම් ඉවසන්න පුළුවන් නම් ඕක මෛත්‍රී බුදුහාම වෙනකන් ඉඳලා ඇහුවනම් මම හරි පිළිමක් හොයාගන්න පුළුවන් පොඩ්ඩක් ටිකක් කල් ඉඳ වෙනවා මේ වගේ කෙනෙකුට ඒක ගානකොත් නැති වෙයි මොකද මේව අහන්න වඩා ගත්තොත් මෛත්‍රී බුදුහාමවත් දකි කියලා සටහන් මේ විදිහට කියනවා. ඒ කියන්නේ තමන් මේ කරන දෙයට නිග්‍රහ කරනවා මට වෙන්නේ. මේ තමයි පූර්ණ කාලෙම යෙදී ගත කරන දෙයට නිග්‍රහ කරනවා. හිතින්නේ නැහැ සාර්ථකයි. අපේ අම්මා ඒ දවස්වල කියන්නේ අකුරු ඉගෙන ගන්න ළමයි අකුරු ලියන තැන පොළොර වාඩිෙන්න නරකයි. ඒකට සාර්ථක හිතින්නේ නැහැ. අකුරු ලියන පොළයක් වල පා ගන්නත් නරකයි. ඉන්න ගන්නත් බෑ කියලා තියෙනවා. නිසා කරන දේ ආඩම්බරෙන් කරන්න, සතුටින් කරන්න, hina වෙලී කරන්න, සැකෙන් කරනයි කියලා කියන්නේ ශිල්පිත ගෞරවය කරනවා වක්‍රෝත්යෙන් තමන්ට ගෞරව වෙනවා වර්තමාන මොහොතේ ඉගෙන එක්සෙන්ට්‍රික් යනවා නිසා මෙයාට උත්තර දෙන්න යෑමෙන් වෙන්නේ මේ පදනමක් නැති තැනකට අපි අපි සාක්ෂි උදා වෙනවා නිසා මයින්ඩ්ෆුල්නස් කියන එක හොඳට අර්ථකථන දී ගන්න එතකොට තමයි මොහොතේ මොහොත අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා දැන් වෙනම sir These may look like long questions, but they are not. Please kindly answer who in the first question. It was a very good day in my meditation series. Unfortunately, during every sitting, when I am peaceful and observant, the new experiences I was having during the meditation, the same thought kept popping into my head. During the question answer session yesterday, based on some questions that were asked and the answers provided by the Venerable Sir, I had a question I needed to ask for clarification, which I didn't ask at the time. So this intended question of mine kept popping up during each sitting I was dropped in the question to ask you over and over again. It was quite a nuisance. As each meditation session today was giving me some new experiences, I was wanting to get up with my meditation. I wasn't sleeping. I was fully awake and alert and really tried to get rid of drafting. The question thinking. It is unclear. it is in the past, etc. For a while I was successful, but it kept falling back in each session. As I am very keen to continue with my new meditation experience, I need to get rid of this question. So I hope you will compassionately answer that. It is written as question 2. But before that, එන්නය සංඛාර කැයක අන්‍යවන්ත බුද්ධගේ කමතහන් according to each person's characters. Is there sutta that has been specifically geared towards sankhara characters? Please explain kindly. එළුවන් සරණයි. මේකේ සිගලේ කියවට කමක් නැහැ කියලා කියන මේකේ මේ කියන්න හදන කාරණා වෙන්නේ නැවත නැවත ප්‍රොප් වෙන්නේ මොකක්ද කියන එක ඩිෆයින් වෙලා නැහැ. ඒක තැනක කිට්ටුවට යනවා. දෙවෙනි කියවන්න බෑ නේද? තාම පළවෙනි එක ටික රිලේ වෙනවද කියලා? The question is as follows. Yesterday two ladies sitting in the farm. ආ මේ තව කියන්නේ ඔකම දිගට යනවා. Ah right. Yesterday two ladies sitting in the front row were explaining their meditation experiences and ask questions from you. You didn't give them a direct answer, or so I thought, but instead gave them a lot of background, a lot of background information so they can figure the answers out themselves. Was this your intention or am I mistaken? I was interested as similar experiences have been observed by me as And I was eagerly waiting for the exact answer which didn't arrive. For example, if the question was, what is the answer to 6 plus 4? Instead of telling it was 10, you gave many ways you can arrive at the answer. Repeat and observe was your advice. Is the idea for them to figure out what's happening using the wisdom so they can proceed to the next step of meditation. Maybe those ladies have already figured out the answers, but my concern is whether the way I figured out is correct. It is said that unless you figure each step, one can't proceed to the next step. So my question is, you will not be giving the answer, but you will expect the yogi to realize it themselves. Is this correct? Please answer kindly. If I say this is my experience and this is what I realized, would you say if it is correct or incorrect? Much meditation people listens to you. මේ කියන්නේ ඇත්තටම විවිධ පැති වලට අපි තට්ටු කරගෙන යනවා හරියට උනාට පස්සේ තමයි මෙතෙන්ට එක අහුවෙන්නේ. අමුතනකොට හරි අමාරු කියන්නේ මෙතෙන්ට ගහපන් කියලා කියන්නේ. ඒ තමයි නිරෝධය අහුවෙන්නේ තට්ටු කරකට තට්ටු කරකට තට්ටු කරකට යනවා. දැන් අර ඔස්ට්‍රේලියාවල හදන ගෙවල් වල දෙපැත්තේ ලෑලි ගහන මැදට ලී කනවා කියලා දෙපැත්තේ ලෑලි ගහන එක නම් තියෙන්නේ. වයරින් කරන එකට තියෙනවා ගැජට් එකවල ලී කනවා කොතනද කියන එක අල්ලන්න පුළුවන්. ඇලට ගන්න. ඉතින් ඒ වගේ අපිත් මේව තත්ත්වවල ගත්ත කරනවා කොතනද කනුව තියෙන්නේ කොතනද ලෑලි දෙක විතරක් තියෙන එක බලන්න බලන්න යනවා. ඉතින් යාට මෙතනම ගහපන් කියලා ඇඟිලි ටික දික් කරන එක ඇත්තටම යාගේ කරන මේ නව නිර්මාණය කරන නිග්‍රහයක් කරනවා. යාට කියනවා මේ තැන් තැන් වල මෙහෙමයි සට්ටුවල තට්ටුවල බලය මෙතන උඹට හයියට අහුවේ එතන ගහලා බලපන්. බලනොත් ආය කරපන්. අන්නේ විදිහට ගානක් හදලා දෙන එක නෙමෙයි දරුවෙකුට අපි කරන්නේ. ඒ ගාන හදන හැටි උක කියලා දෙන එකයි තියෙන්නේ. ඊගාන හදලා දුන්නට යාට විභාගෙට ගියට පස්සේ නම් ගාන හදනකොට අමාරු වෙනවා. නිසා බුදුසසුන අධිකනේ මංගක් කයි. මම කියන මට වැඩේ කරලා දෙන්න බෑ. මම ක්‍රමයේ කියලා දෙනවා. ඊට පස්සේ උඹේ තියෙනවා මූලික යෙදුම. ඒ නිසා ලැබෙන උත්තරේ මගේ නෙමෙයි උඹේ. ඉස්සර අපේ ජීජා සරුවාතක පොත් අංකණේ පොතේ පිටිපස්සේ උත්තර ටික තියෙනවනේ. මේ පොඩි එකපත් හිටිය ළමයි ගණන් වලට හරිය දක්ෂයි. කොඩියයි රන්කොඩියයි ගන්නයි. පස්සේ ඒ ගානට කාටවත් උත්තර ගන්න බෑ. මේක හරියට මුත්තේ දැරලා. සර් බලනකොට හය ඇවිල්ලා තියෙන්නේ. වාන්ති මේක දෙකට බෙදලා තුනයි කියලා දාලා උත්තර වීදි ගහලා තියෙනවා. ඉතින් සර් අහලා දෙනවා තුන ආයෙ ඒ උත්තරේ ජයගිරි මාත්‍යා පිටිපස්සේ තියෙන තුන. මට ආවේ හය. ඒ සමත් දෙකෙන් බෙදුවා. අනිත් ඔක්කොම හය ඇවිල්ලා උත්තර ඉදි ගන්න නැතුව දීලා. ඉෂයරුත්තර කරලා දැක්කත් කියන්නේ ආයෙ. මෝ මේක දෙකෙන් බෙදලා තුන කියලා ගහලා ඉවි ගහලා දී ඒක ඒකවල ජයසිරවත් හැබැයි ඉවස් තියෙන මේ. එනිසා මම දෙකෙන් බෙදුවා හිතලා කරනවා. දෙකට බෙදපෙක හිතලා කරන විශ්වාස. ඒ වගේම හැන්දෙන් කවන්නකම් තමයි බලන්නේ කට්ටිය. දෙයන්නාසේ එහෙම කාගවත් මානසිකත්වයේ නවනිර්මාණ ශිල්පයට නිග්‍රහ කරනවා. එනිසා උංගව දෙනේ අපි අම්මලට දාලා වරද්දා ගන්න එකයි. අම්මලට දරුවෝ වරද්දා ගන්නෙත් ඒකයි. ඒ දරුවන්ගේ කටයුතු කරලා දෙන්න හදනවා ඊට වඩා හරි වටිනා දරුවට කරන්න කියලා බලන්නේ ඒකයි parenting කියන්නේ අපිට හදිසියේ මොකද ඔය පැත්තකට වඩ තියෙන මම කරලා දෙන්නම් කියලා කරගෙන. ඉතින් ආරෝග්‍ය මුල කෙල්ල අගර පොනම තැන ගියොත් ප්‍රැක්ටිකල් කනෙක්ෂන් එකක් නැහැ. අම්ම තාත්තා නැතිවෙච්චා බයිනෝ අම්මලා තාත්තා. මොතර හැදෙන ඇති කියලා දීලා නැහැ. ඉතින් ඒ නිසා මේක ලොකු වෙනසක් තියෙනවා. ඒ තේරුම් ගන්න තියෙන ක්‍රමය හරිම හොඳයි. මොකද ඒ නිසා නිවනක් දැනුමක් විවේකයක් උදිකලාවක් කවුරුරු උපේනවනම් මමමයි උපේලා තියෙන්නේ. කිසිම කෙනෙක් මේකට උදව් කරන්න කෙනෙක් නැහැ. දැන් මේකයි මේ සර්වඥාන්සේගේ මග්ගක්ඛයි කියන එකයි ගැලුම්කාරයන් වහන්සේ කියන එකේ දෙක වෙනස මේකයි. සේවිය රැයට වැඩි කරලා දෙනවා. එතකොට උඹට නිර්මාණශීලීත්වය නැතිනවා කියන එක උඹට තේරෙන්නේ නැහැ. එළොන් කරේ ඇවිල්ලා ලොක්ක ගලවනවා. ඒකයි තමන් ගැලවෙන එකයි වෙනස්. බුදුහාමුදුරු කරන මෙන්න දෙන්නේ බින්ගයක් කර්ම. මුදලිගල බලයක්. ඒකට උඹයි වැඩ කරගෙන ඉන්නේ. ඉතින් මේ දෙක අතර පෞරුෂත්වයට මුදලියගේ අනන්‍යතාවයට නානේපාණ්ඩේ බුදුහාමුදුරු සම්පූර්ණ ඉඩ තියලා තියෙනවා. මෙන්න මේමයි කරන්න වැඩේ කියලා කියලා දෙන නිසා කරන්නේ නැහැ. මම පුංචි කාලේ ආන්දගෙන ගන්නකොට මේ ඉච්චරම අවශ්‍ය නැහැ නවුලට තමයි අවශ්‍ය නැහැ. ඉතින් මේ පුරන් වැඩිච්ච කුඹර ආගෙන ආගෙන යනකොට එහා කන්ට යනකොට අර මේක බෑකම් බැඳෙනවා පරණ මේ ඉතුරු ගසන්නේ මේ බැඳිලා නගුල ආගෙන යන්නේ නැහැ. අපච්චි හරි සරයි. මට හරි ආදරේ මට මොකද මම කුඹරට යන හින්දා. ඉතින් කෙලවට හරක් දෙන්න අරන් ගියාම මට නගුල ඇදගෙන යන්නත් බෑර රෑකන් හිර වෙනවා. නගුලි ගලවන්නත් බෑ. ඉතින් මම මුන්දිය බලාගෙන ඉඳලා කිව්වා මේක රෑකන් බැලලා කිව්වා. මුදියන්න ගියා ගොරවන්න ගියා බෑ. ආන්න බැරි නගුල කියලා ඵලයක්. මම හිතුවා ඇවිල්ලා රෑකන් ගලවලා දීලා නගුල අරන් දෙයි මට මේ ඉතුරු ඊයේ කරන්නේ නැහැ. මුදියන්න ගියා ගොරවන්න ගියා බෑ. මට පුළුවන් නම් ආපම් බැන්න ඵලයක්. ඉතින් යන ලෑන ලෑන ලෑන ලෑන ලෑනක වැකම් කලවන යනකොට අඬා තමයි හාන්නේ. ඒ වුණාට දැන් අප්පච්චි නැතුවට ප්‍රශ්නයක් නැහැ. මම අප්පච්චි වැකම් කලවන්නේ මට ආන්නේ දෙකක් බෑ. ඒ නිසා මේ අපි මේ පූර්ණ වැඩ පිළිවෙලට එනවයි කියලා කියන්නේ. ඉතින් ගැඹුරුම තැන පිටිතල්ලු කරනවා. පුළුවන් නම් දම්බි ගහලා වරෙන් බැන්නම් හිම් බෝල දාලා බැරියක්. බෑ නුනට බයක් නැහැ. සත්‍ය පහක් බයක්. මේ භාවනා කරන්න ඇවිල්ලා පිස්සුවක් නැතිවම මම විතර පාඩි දාන එකේ කවුලක් කරනවා. හරිම සතුටුයි. නිකම් පිස්සුවක් නැතිව. භාවනා කරලා පිස්සුවක් නැතිව. හොඳයිනේ. ඒ මරනවා නම් කොහොමනම් මැරෙන්නේ නේද? භාවනාවරෙන්ට මෙහෙමින් දැති මරනොත් කොච්චර නම් වද? එයිස කන්දි කරන අභියෝගයක් දාලා දෙන්නේ විශ්වාසය තියෙන කෙනා. විශ්වාසය නැති කෙනා රෙන් ඇඟිලි ගහනවා මෙහෙන් ඇඟිලි හොවන්නේ කරන්නේ මෙහෙම මේ කරන්නේ කියලා ඇඟිලි ගහනවා මොනවක් කරන්නේ ප්‍රැක්ටිකල් පැත්ත ඒකින් බලනකොට මේ බුදුසසුනාසිකේ තියෙන මේ ප්‍රායෝගිකත්ව ප්‍රැග්මැටික් හැම කෙනාගේම පෞරුෂත්වයේ නව නිර්මාණ ශිල්පයේට පුදුමාකාර ගෞරවයක් තියෙනවා. කෙනෙක් අවබෝධ කරුවොත් ඒක එයාගේම. සම්බුදුහමරවිල ගන්න හදලා දීලා උත්තරය අරන් දුන්නා මේක. තව කෙනෙකුටත් ගන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධ කරලා තියෙන විදිහ හරි. අන්තිම මේ හොඳ භාවනා ප්‍රෝග්‍රස් එකක් තියෙන තුන්දෙනෙක් ගැන කතා කරා. අහන ප්‍රෝග්‍රස් එක යනකොට කොහේ යනවද මොනවා වෙනවද මොකද නැහැ fully engaged වෙනවා. සම්පූර්ණ engage උතුරට මොකක්වත් නැහැ. කාගෙන වැඩ කරනවා. ඒකෙන් තමයි අපි සාසන ගෞරවයක් නැත්නම් මේ ජීවිතේ අපි වැඩ කරනවයි කියන එක කොතනක හරි අපිට සාහනීයක් පේනවනම් ඒ තාක්කල් පූර්ණ නිර්මාණශීලීත්වෙ ඉන්නේ නැහැ. ඊට සාහනීය නැති වෙන්නේ. කොහේ යනවද මොකක්වත් නැහැ. හැබැයි ඕම සැපවීමෙන් සැපවීමෙන් කරනවා අපි දන්නා බුදුහාමුදුර අපිට නරක කියලා දීලා නැහැ. අපි දන්නා ධර්මෙ නොමග යවන්නේ අපි දන්නා මේකට 2600ක් පිරිසක් අවුරුදු ගාණක් මේ වැඩේ කරලා තියෙනවා. එයාට බලනකොට මට කවුරුත්යක් ගහන්න ඕන කමක් නැහැ කියලා මේ විශ්වාසය ආපු දවසේ ඇත්තටම භාවනා කරන්න ඕනෙත් නැහැ. මේ විශ්වාසය නැතිලෙමයි එන්නේ කවුරු ඇවිල්ලා තනෙන් කිරිපෙව්වට හරියන්නේ නැහැ. කැන්දෙන් කැව්වට හරියන්නේ නැහැ. හොයාගෙන කණ්ඩායම්. කුරුල්ලෝ වැටවුණු කවණ ඇස් දැකලා ඉතින් මං හිතන්නේ උන් දොරට වැටුවට පස්සේ ආයෙ ගෙදෙට්ට එන්න තහන හොයාගෙන ගහපන් ආව කොටල එලවන්නේ. ඒ වෘත නැහැ. ලස්සන කුරුළු ජීවිතයක් ගත කරනවා. ඒ නිසා සපයගෙන කන්න, ඔයාගෙන හම්බ කරගෙන කන්න. ඒ හම්බ කරගන්න දේ තම තමන්ගේ ඒ ඒ ගතිය නිසා හැමදාම ශාසනය අලුත්. ඒ නිසා ගණන් කරන ක්‍රමය කියලා දෙන්න පුළුවන් නම් මම හිතනවා උත්තර දෙනවට වැඩි බොහෝම කර්මාවට මෛත්‍රිකේ කරන්නේ. ඒක වෙලා තියෙනවා නම් මගේ අතින් මම බොහොම සතුටුයි. වැඩි ප්‍රශ්න තිබුණා. මම සම්කාරයකට අයයන් වලට බුද්ධ ගේ කමතහන 20 each persons characters Is there a sloka that has been specifically given toward සංඛාර characters? ප්‍රශ්න අහන මනුස්සයා හොඳ නැත්තම් මට ඔක මතක නැහැ. සංඛාර characters කියලා කියන්නේ සුචරිතවාදී. ඒ කියන්නේ connotative cognitive cognitive cognitive කියලා කියන්නේ තමන් කරපු දේ නැවත සුචරිතවාදී හොයලා බලලා කරලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගැන යන පරිත වරද කරන කට්ටිය තමයි සුචරිතවාදී කියලා කියන්නේ. උන්ට ethically concern උනත්නම් ආචාර ධර්ම ගැන හොඳට සැලකිලිමත් කට්ටියක් වෙනවා. ඊට සාපේක්ෂව රසාස්වාද කට්ටියක් තියෙනවා. ඊට සාපේක්ෂව සංනිවේදන පැත්තෙන් කට්ටියක් වෙනවා. රසාස්වාද කට්ටිය හැඟුම් feelings වේදනා සංනිවේදන වලට යන කට්ටිය සංඥා මේ සමාජ සීටි ධර්ම ආචාර ධර්ම Taman තුළ තියෙන මගන සැලකිලිමත් කටේ සංස්කාර ගන්න. ඒක සාමාන්‍යයෙන් තුනකට බෙදන්න පුළුවන්. කෙසේ නමුත් සතිය ඇති කරාට පස්සේ සතිය තමයි දැනගත්තට පස්සේ මට ගොඩක් ප්‍රශ්න එන තියෙනවා සමාජය හැසෙන විදිහ හරියට දන්නේ නැහැ. නැත්නම් සමාජය මට හැසෙන විදිහ හරියට දන්නේ නැහැ කියන විදිහේ වරි කරන කැරක්ටර්ස් තියෙනවානේ. ඒවා සංඛාර කැරක්ටර්ස් කියලා කියන්නේ. ඉතින් යාට තමන්ගේ වැරදි ටික පේන්න පටන් ගත්ත දවසේ ඉඳලා සෝසේවාව පටන් ගන්නවා. විනම භාවනා ක්‍රමයක් අවශ්‍ය කරන්නේ නැහැ. කෙසේ නමුත් මේ මේ ධර්මදේශනාවලියට සූත්‍රයක් හොයන වෙලාවේදී අපරාධ මාත්‍යක උගලනස සංඥා සහ සංස්කාර පිළිබඳව අපිට විස්තර දරගන්න පුළුවන් සූත්‍රයක් ගන්නයි කියලා. මොකද ඒක හරි යම්රකට ගෙනියනවා. අපේ ඇතුලේ කොහොමඩක්වත් තියෙනවා පරිසරයේ අනුව යාවෙලා හිටියේ නැත්නම් අපිට බාධායි. කරදරයි. හැබැයි අපි හැඟුම් තියෙනවා දවල්ම ගිහින් රෑ දනියන් જાති හැංගුම්. සමාජයට ගැලපුණ නැති වුණාට මට හොරෙන් හරි ඕනේ. ওই දෙක අතර තමයි ගැටුම තියෙන්නේ. ඉතින් ඒක නිසා සමාජයේ දෙන ආචාර පද්ධතියත් තමගේ පෞද්ගලික මේ සම්පාදනය කර ගන්න ඕනේ ආසාවල් ටිකත් අතර මුතුම රණ්ඩුවක් තියෙන හිත ඇතුලේ. ඉතින් ඒක සංස්කාර කරක් තුළ ඇති. ඉතින් එයා හරිය හොඳ දිසිපිලිමේ කෙනෙක්. එයා මනස විද්‍යාව බලනකොට බලන්නේ මෙයා සමාජයත් එක්ක ඉන්නකොට අත්කිලමත අනුയോഗයට වැටලා සමාජයේ කියන දේ අල්ලාගෙන පෙළෙන කෙනෙක්ද එහෙම නැත්නම් උඹල මොන දෙයක් කරවලා කියලා මම හැප විඳිනවායි කියන සමාජයේ නොතකන කෙනෙක්ද ඔය දෙකම අන්තවයි එහෙම නැත්නම් සමාජයේ කියන දේවල් කරන්න කියලා මෙයා භාවනා ජීවිතේ කටකෝලක් කරගෙනද කියන පැත්තෙන් තමයි සංස්කාර සාහිත්‍ය අනික් කටේ දෙන බලන්නේ Taman වෙන බලන්නේ මම ඔක්කොමලා එහෙම නැහැ ඔක්කොම නෑ සමහර හැඟුම් බර සෞන්දර්ය පැත්ත බලනවා සමහර සංවේදන පැත්ත අඳුනා ගැනීම පැත්ත බලනවා ඉතින් මේ විදිහට චරිත තුනක් ගැන කතා කරනවා ඉතින් අපි තෝරගත්ත සූත්‍ර දෙවිතානකසල 16 ආකාරයක් තියෙනවා ඉතින් අපි ගත කරන දවස් 6ත් අපි කොච්චර කරයිද දන්නේ නැහැ නමුත් මේ පැටර්න් එක අල්ලගත්තට පස්සේ මේ සූත්‍රය කියවලා තමයි <coughs> විශේෂණය කරන්න පුළුවන් ඒ සංඥාත් එක්ක සංස්කාරත් වෙන කැලේ. සංඥා සංස්කාරින කැලේ තියෙන සාමාන්‍ය දුක්ඛවසන සූත්‍රයේ පසු කොටසේ ප්‍රාර්ථනා කරමුකින් මේ බණහකට ආගෙන යනකොට ඒක මතුවෙලයි. අපි යන ඊගවස ආයෙ නෑ ඒ ප්‍රශ්නේ කරගියා. සුද්ධ සම්මාන ආනාපාන සති භාවනාව විපස්සනාවට හැරවීම යන්නේ අදහස් වන්නේ කොහොමද? ආනාපාන සති භාවනාවේදී හුස්මේ උණුසුම සීතල ගතිය ආසන්නයේ ස්පර්ශ වන විදිය සිහියෙන් දැනගෙන මේක සිත පිටු කියනද නැතිනම් එක හුස්ම කෙටි හුස්ම ශරීරයේ හිඳීම හැකිරීම හුස්ම ගන්න නිසා ශරීරය චලන විදිය හෝ ආශ්වාස ප්‍රශ්වාස නැද අග ආරම්භය වන විදිය ගැන සිත යොමු කිරීමද යන පැහැදිලි කර දෙන්නේ ජයනතරතුරු ගැඹුරු වෙලා තියෙනවා. තාම ලේසි උත්තරයක් තියෙනවා. ආනාපාන කියන්නේ විපස්සනාමයි කියලා බාර ගන්න. ඒකට අය හැරවිල්ලක් ඕනේ නැහැ. ආනාපාන ඒකාන්ත විපස්සනාට යන්නේ ආනාපාන සති සූත්‍රය කියවන්නේ. ඒකදී අරචනසේ ආනාපාන පියවර 16කින් රහත්ත්වයට හැටි පෙන්නනවා. ඒකම මේ ඊර්වාණන්ත සූත්‍රයේ තියෙනවා. චූල රාවකවාද සූත්‍රයේ තියෙනවා සාශිහාකාරයේ හතරක් විතරයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. මේ කියන එකත් බොරු නෑ ගැඹුරින් කියන්න පුළුවන්. නමුත් ආනාපාන සතිය කෙලින්ම විපස්සනා කියලා පටන් අරගන්නා මේකෙන් කියලා හරවන කතා නෑ. ඒ නිසා මේක විපස්සනා කියලා බැලුවට පස්සේ ඍජු ගොඩේ උත්තරයක් හම් වෙනවා. ඒකට තර්ක කරන දෙයක් නෑ, සැක කරන දෙයක් නෑ. පන්තියේ when I am walking, I came to samadhi and I could maintain this sort of samadhi during other activities. One day, is this samadhi. Please explain. I cannot explain it fully, but I am concerned that I would like to continue this samadhi level as it is, pleasant, calming and awakening senses. I could even feel my put going through the system. Please advise me or I want to talk to you in person as I'm keen to see progress. Much merits to you, Amen. You may answer back in Sinhalese. Thanks. මේක සමාධි කියන වචනම කියලා තාක්ෂණික වචන දෙන්නේ නැතත් සක්මනේ පිරිච්ච ගතිය වැඩේ. සක්මන් කරනකොට සම්පත්‍ති කරගතිය වැඩේනවා. එතකොට 100ට 100ක් සක්නට නිමත් වෙච්ච ගතිය වැටෙනවා. මේකට සිංහලෙන් අපි කියන්නේ අනායාසයෙන් වැඩේ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අනායාසයෙන් කරන වැඩේට සම්පූර්ණ කරන පලා ටිකක් කියවුවා. එහෙම නැත්නම් පොළො ගෑවක්. ආනපනස්ති භාවනා කරා. සක්මන් කරා. කෝකෙන් ආවත් උදකලා උදකලා තමයි. කෝකෙන් ආවත් පිළිච්ච ගතිය පිළිච්ච ගතිය තමයි. කෝකෙන් ආවත් සම්පත්‍ති කරගතිය සම්පත්‍ති කරගතිය තමයි. ඒ නිසා සමාධියක හඳුනා ගැනීම නැත්නම් ආශේවණය මුදිනේකොට මේක සිද්ධ වෙන්නේ පරියන්කේ. පරියන්කේදී ඔක්කොම සංසිඳිලා ඉතින් තමයි තේරෙන මේ ඉඳගෙන ඉන්නකොට ලැබෙන හුස්ම විතර සැපක් මුළු ලෝකෙ කොහොමද කරන්නේ. ආස්වාදේ ආස්වාදයක් වෙනවා. ඉතින් උත්කේන කොට කොට මේ වෙන කුමාර කොහොම මොනවට දඟලන්නේ මේක ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මහ පොළොවට ඇවිදිනකොට තියෙනවා 100ට 100ක් පිනිපාවට පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි හක්මන කියන්නේ. ඒක ඒ සින්දුවත් අහලා නැද්ද නේද? නෑ පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. කනි සුදු වැල්ලේ අපිට අතෙන් යන්න කියලා ගමනක් දෙන්න ගමනක් නැහැ. තපන තපන පියවරක් පාසා හරි ධාතු මාර්ග නිලුම් බලපු වෙනවා වගේ හොඳට තේරෙනවා මේ උතුමෙන්ති තද ගතිය. මේක යනකොට තේරෙනවා ඉතින් උතුම් පිළිච්ච ගතියක් තියෙනවා. ඔගේ අම්මා දරුවන්ගේ දරුවන්ට කිරි දෙනකොට තනින් කිරි කෝනකොට ඒක හොඳටම නිමග්න වෙච්චාම දරුවගේ බඩ පිරෙනකොට ඩි අම්මගේ කොච්චර හිත පිරෙනවද? යෝගී කරන වැඩේ one thing at a time and that done well. හැමතැනම නිවන තියෙනවා. අපි මේ মালටි ටාස්කින් දාගෙන වැඩ දෙක තුනක් දාගෙන බත් කනකොට කතා කරන කියලා දිව හැපෙනවා. ඉතින් ටෙලිවිෂන් බලනවා. ඉතින් ඉතින් අන්තිම කෙනා කාව වැඩි කියලා ආය දානවා. ආය ඔබේසිටි එනවා. කුණු වල ඔක්කොම වෙලා තියෙන මේ වැඩ ගොඩාක් දාන මං කියන්නේ වැඩ ගොඩක් කරන්න බෑ කියලා කරතයි. නමුත් එක වෙලාවට එකක් කරලා ඒක පිළිච්ච ගතිය ආවට පස්සේ අපිට තේරෙන්නේ අපි පුංචි කාලේ අපිට සෙල්ලම් බලව කම්මිට අපි කොච්චර සතුටින් හිටියද කියලා. මහදිසයට ලියන පොතේ අපි පුංචි කාලේ අපිට සතපැලේ කාචයක් හම්බෙච්චාම අනේ අම්මේ ගාවිට භාණ්ඩාගාරයේ තියෙන මුළු අස්සුවට වැඩි වැඩිම කන්සල් දෙකක් ගන්නවා. ගල් කුරක් ඕන ගන්නවා. නැත්නම් එක්සයිස් පොතක් ගන්නවා. මේකට බජට් එකක් හැදෙනවා. අර දැන් ලක්ෂ පහක් දීලා බලන්න මොකද වෙන්නේ කියලා. පිච්චිච්ච කබලකට වතුර වැටෙනවා. චස් ගන්නවා එච්චර. කොහොමද සතුටද? කොහොමද පුංචි කාලේ අපි ළඟ තිබුණාට සීනි බෝලයක සත පහක පොඩි දෙයක තියෙන සතුට. ඉතින් මේකද දිනුනවා කියන්නේ. මේකද වැඩි මල් වෙනවා කියන්නේ. මේකද දැනුව කියන්නේ. මේක සාපයක්. අයිය අපිට යන්න බැරි අර පොඩි දරුවෝ වගේ. මොන් දැමිච්ච දෙයයි. සන්තුෂ්ටෝ හෝති ඉතරීතර බින්නපාතේන සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේන සන්තුෂ්ටෝ හෝති ඉතරීතර සේනාසනෙන ලදයන් සිවුරක් කරගෙන සතුට වෙනවා ලදයන් පින්නපාතයක් වළඳන සතුට වෙනවා ලදයන් සේනාසනයක් කරන සතුට වෙනවා ඒකල කට්ටියට ගුණ ප්‍රකාශ කරනවා මේ බලන හරි දුටි පූජා වෙච්ච සිවුර චැලෙන්ජර් සිවුරක් හොයන රටට විදිහට වැඩිය කවුරු ගැන පූජා කරන්නේ හොඳයි මේක මේක ගන්නේ විශාල විද්‍යානුකූල සමීකරණ ඕනේ නෑ. සමීකරණ ඕනේ ඒ තරමට වර්ණ කරගත්ත එක. තමන්ගේ මේ පිළිචිකතියන සම්පත්‍ති කරගත්තට විවේකීට උදේකලාවට බුදු වෙච්ච එකකට බුදු දානංශ මේ රජසේ පාතය ලාභ වෙන්නේ වනගත උනේ. ඉන්නකනේ කැලේ තියෙනවා ඒ සතරටිකද තියෙනවා. අදකිට නෑ කියලා හිතන්න බෑ. අදකිටක් තියෙනවා. ඔක්කොටම ගන්න බෑනේ. කැලේ ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඉතින් පිළිච්ච ගතිය අපිට දෙන්න බෑ කාටවත්. නමුත් ආදර්ශයක් වශයෙන් සංස්කෘතික ජීවිතවල මේ දැනුම මුලව හම්බ කරන බබුලෙන් වෙන්නේ මොකද්ද? ටෙන්ෂන් එක වැඩි වෙනවා. ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ඔක නැති වෙච්චාම ආයේ මල හොන්තුවා. ඊට පස්සේ ඔය ටැක්ස් කරන්න මේ පෙරේජියෝ බලන්නේ නෝ කියලා. ඔගොල්ලෝ ඉතින් මේ අපි හම්බ කරනවා කියලා මේ මොගේ වහලා 100 ගානක් කොහොමද ගන්නේ? එතකොට බින්දු පාත යන එක ටැක්ස් කරතයි. ඇමරිකාවෙන් ඉඳලා එකෙක් කියනවා මන්ති ටික කාලයක් යනකොට දැන් ඒකට මීටර අදාගෙන යනවලු. පළවෙනි ධ්‍යානෙ ලැබුවොත් මෙච්චරයි කියලා ගානක් ගවර්න්මන්ට් එක ගන්න ඉඩ තියෙනවා කියලා. මොකද ඒ උන්ටවත් නැතිලු ඒ තමයි. මේකම ටැක්ස් කරලා නෙවි පළවෙනි ධ්‍යානෙ ලැබුවා කියලා මීටරයකට අහුනොත් දෙක තුන හතර නොබෝ කාලෙකින් ඇමරිකාව ටැක්ස් කරයි කියලා. ඒ නිසා අපි දිනු වලට කැමති මොකද? ටැක්ස් මේක නෑ. ලද්දා මුදානි කුති මුංජමානා කියලා රත්න සූත්‍රයේ කියවනේ නොමිලේ ලද සැපත. ටැක්ස් කරන්නේ. ජීවිත ලොකෝ සමීකරණ ඕනේ නෑ. උන් පටලවන ගොඩක් ඉන්නවනම් මෙන්න සමීකරණ ඕනේ. යන්නේ කොට සාම පොළවේ ජීවත් වෙන මිනිසෙකුට බුදුහාමුදුරු කියනවා කොච්චර සමීපකමක් තියෙනවද මේ රජගෙදරින් බහැලා ඇවිල්ලා මේ මිනිසයා එක්ස්පීරියන්ස් කරලා කියනවා මේ ණය මොන්නේ තියෙන්නේ මේ සැප කියන්නේ රටරාජ්‍ය වල තියෙන්නේ කියලා. ඉතින් ඒක ඒකට ගැළපෙන ක්‍රමෙන් ජීවත් වෙනවා. අපි සෙනගක් ඉන්නකොට අර යන්නේ මෙයා බඳ ගාන බඳ වලට නටන්න වෙනවා. නමුත් ඒක ඒක තව පැය ගන්න සීමා කරලා පුළුවන් තරම් මම දැන් මෙතන මම විවේක වෙනවා මම හුදේකලා වෙනවා මම විස්වාම වෙනවා මම තනිපංගලකට කැමතියි. ඒක තමයි ඔය කියන්නේ. ඔබ සක්මන්දර කියලා සීමා වෙලා නැහැ. ඕනම ඉරියව්ව ගන්න. ඉදාට විමුක්තිය වෙනවා. විමුක්තිය කියලා කියන කොයි ඉරියව්වකට විමුක්තයි. කොයි වෙලාවෙත් විමුක්තයි. කොයි දෙනක අපතන හිටියත් පොඩි එකා සිනහ තුලේ හිටියයි කියලා තනියරි කරන්නේ උන් කොයි වෙලාවෙ තූට ඕන විදිහට නටනවා දඟලනවා. අපි ආය යන්නේ එතන තමයි. බොළඳ වෙනව නෙවෙයි. වර්තමාන මොහොතේ පිළිගනියි තියෙන්නේ. ගෞතම ස්වාමීන් වහන්සේ අවසරයි. ඊයේ කියපු භාවනා කරන විට මට දේවල් ආන්තය වමනතිය ඉඳසලවීම එහි දිනීම පාඩම් කිරීම විද්‍යාවකව සයන්ටිෆිකලියෝ ෆිසියොලොජිකලි තේරුම් ගන්න පුළුවන්ද? එසේ තේරුම් ගන්න අවශ්‍යද? කර්මාකර පැහැදිලි කරනවා යන්නේ සවනයි. ඒක ඇත්තටම මේ අර දැන් රිසර්ච් කරනවා මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට මිනිස්සුන්ට දාලා ඉලෙක්ට්‍රෝඩ් 32ක් උලේ වතන්න බදලා දාලා එයාට කොමියුනිකේට් කරන ඔපරේටිව් රූම් එකේ ඉඳලා එක විනාඩියක් බුද්ධානුස්සතිය කරන්න, එක විනාඩියක් කරුණා භාවනා කරන්න, එක විනාඩියක් මෛත්‍රී කරන්න, එක විනාඩියක් ෆ්‍රී යන්න අරින්න, එක විනාඩියක් විපස්සනා කරන්න අරින්නේ කියලා ප්‍රෝග්‍රෑම් කරලා කෙරුවට පස්සේ පිට වෙන ඒ කීතන જાතිවල යගේ මොලේ එළිය වැටෙන තැන්වල සම්පූර්ණ මැප් කරලා ඉවරයි. ඒක ලියලා ඕන කෙනෙක් මැෂින් එකට දාලා කියත හැකියි. යන්න මේ ලෙඩේ තියෙනවා නම් දැන් මානසික ලෙඩේ තියෙනවා නේද? ඒකයි මට මේ කර්ම භාවනාව තමයි හදින්නේ. ඉතින් මේ පැත්තේ highlight වුණොත් මම මේ ලෙඩේ නැති වෙනවා. මේ තොරතුරු හොයාගත්ත නිසා පේනවා මේ psychologically නැත්නම් psychosomatically ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඒක බුදුජානක වහන්සේ බැලුවේ මේක මොනක් අදාලා නෙමේ මනුස්සත්වය හරහා. මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් බැලුවා. දැන් ඔය උපකරණ හදලා තියෙන්නේ නම් භාවනා කරන අය මනින්ද මේ පිස්සු බලන්න. දැන් භාවනා කරන කට්ටිය පළවෙනි අතර දාපුවම මැෂින් එකක් නිකන් සෝවන් වෙනවා. ඒක කවදාකවත් පිස්සුමනේ දාන හරියක් දාන්නේ. සැලැලම අහලා තියෙනවා කවදාකවත් ඔළුව හොඳ නැති කෙනෙක් හොත කෙනෙක් දාලා නැති කියලා සායන විද්‍යාඥ උඩ ගියාලු. හදලා තියෙන්නේ පිස්සෙක්. ඇතුළට දාන්නේ පිස්සෙක්. කන්ට්‍රෝල් රූම් එකේ ඉන්නේ පිස්සෙක්. දැන් යන්න පටන් ගත්තා භාවනා කරලා භාවනා ඇයි 10000 කණ්ඩපු කට්ටිය. කියලා පැහැදිලිව මොළයේ වෙනසක් වෙච්ච කට්ටිය. මේ නෑතකම රිසර්ච් එක කරලා තියෙන එක දවසක් ඉන්ටෙන්සිව් භාවනා කරපුවාම ඒ හරහා කෙනෙකුගේ ඥානවල පැහැදිලි වෙනසක් වෙනවා. RND වල වෙනසක් වෙනම ශරීරයේ ඉදමීම වැඩි කරන ආසාදනය වැඩි කරන ඥානවල හැකියාවක් සිදු වෙනවා. ඉතින් ඔක්කොම ඒ අපි එක පැයක් ගහපැනගත්. ඒ ගහපැන ගැනීම අරා ඒකේ ඉතුරු වෙන රෙසිඩියුස් ඊගාවාත්මනේ මේ ආත්ම පුරාවට ගන්ධතර ගන්න. කිසි කණ්ඩු සරවලක් නැහැ බෙන් කරච්චලයක් නැතුව ඉන්නවනම් ඒන සාන්තිදායක ගතියක් ඕන වෙලාවක පැතිරෙනවා. අපිට සම්බන්ධي පේන්නේ අපේ සංනිවේදනය හොඳ නැති නිසා. ඒත් හැම කරන හැම වැඩකටම හැම ක්‍රියාවටම විරුද්ධ වූත් කා සමානෝත් ප්‍රතිවිද්දු බලයක් තියෙනවා. ඒක මැටර් එකේ කියන ඇන්ටි මැටර් කියලා එකක් දැන් හොයාගෙන තියෙනවා. හැම හොයාගත්ත දෙයකම හේවණල්ලක් වගේ එකක් තියෙනවා. ඒ දෙක අතර සමතුලිතතාවය. නාම ධර්ම වල හැම වෙලාවෙම රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා. ඒ දෙක අතර සමතුලිතතාවයක් තියෙන එක අනාත්ම ධර්මයක්. ඒක පුද්ගලෙක් පාලනය කරනවා කියලා දිජනන්ට පාලනය කරන එකක් නෙවෙයි. ඉතින් ඒක දන්න මනුස්සයා අඩුම කලකම්පන, අඩුම චලන, අඩුම ශක්ති හොඳ හැරීම් කරන ජීවිතය තමයි තපස් ජීවිතය කියන්නේ. කම්පන චංචල කියන්නේ කෙලෙස්. ආනන්ද සම්පකට්ටි සූත්‍රය හරියට කෙලින්ම කියනවා වැඩි කම්පන චංචල තුන වැඩි කෙලෙස්. මේ භාවනා දෙවි කරන්න පුළුවන් තරම් 100 100ක් ලක්ෂ කරන්න බෑ. පුළුවන් තරම් මේ දුෂ්චරිත කම්පන චංචල අඩු කරන ජීවත් වෙන එකට ඒකේ නිකුත් වෙන ශක්තිය ඒකාන්තම ළඟ ඉන්න අයට තේරෙනවා. වදිනවා තේරුණා නැතුණා. දැන් තමන්ගේ ඉතුරු ජීවිතේට බලපානවා. කිපිනරුව නිසා කියලා හෝ දේශපාලනය කියලා හෝ මොන මඟුලකින් හරි කලබලකාරී ජීවිතයක් ගත කරොත් ඒක ලේසියෙන් මකලා දාන්න බෑ. ඒක ඉතින් දිගටම කර්ම ගෙවන්න මොන දේ හරි ගමන්නේ කවුරු මොන විදිහකටවත් කරන්න තමයි සාමකාමී ජීවිතයක් ගත කරලා තියෙනවනම් ඒකෙන් එන කම්පට වේග සමාජයට සහිත කරයි. තමන්ගේ ජීවිත පසු කාටත් හොඳයි. ඉතින් අපි දරුවෝ හිතය ආර තමයි කියලා අපි කොහොම කොහම හරි විශි වොයිස් ලැබෙනවා. අන්තර එක එකක්වත් අපිට වඩ වෙන්නේ අන්නක අපි ඉවන්න ඕන. ඒ නිසා ගන්න දෙන බල ඕන අධ්‍යක් ගහපල්ලා. මගේ ජීවිතය මෙහෙමයි. මම කියන්නේ රටක් මේක දෙන්නේ කියලා. සමගත කරන්නේ මේකයි කියන ආත්මාර්ථකාමීත්වය නෙවෙයි. පරිසරේ නොකලිසිවා. හිතට කලිසිවා. ඒ නිසා මේ අතර අද සම්බන්ධතාවයක් තියෙන නිසයි මේ මහා ප්‍රඥාවයි මහා කරුණාවයි උන දෙකක් සම්බන්ධතාවයකට තියෙනවා. ඒක තමයි තේරෙන්නේ බෙස්ට් එකේ කියන්නේ සෝවාන් සකදාගාම මට්ටමේදී තියෙන්නේ අනාගාම වුණාට පස්සේ තමයි යාට තේරෙන්න පටන් අරගන්නේ මම මෙහෙම කතා කළොත් මෙහාට මොන ඉම්පැක්ට් එකද යන්නේ ඒක නිසා මට ආපහු එන ඉම්පැක්ට් එක මොකක්ද මම මේ කරුවේ මේ ඉන්වෙස්ට්මන්ට් එකක්ද එහෙම නැත්නම් නාස්තියක්ද කියලා තේරෙන්නේ අනාගාම වුණාට පස්සේ එතකම තේරෙන්නේ නැහැ හැබැයි ගුණේ තියෙනවා කොමියුනිකේට් වෙන්නේ ඒ නිසා මේ භාවනා කරලා ප්‍රයෝජන නැති උනත් භාවනා කරත් වඳින්න ප්‍රයෝජන වන්නේ ප්‍රයෝජන වන්නේ වහන්නේ හරි කරදර වෙනවා. මහානට පිළඹීම පවා වඳින්න වටිනවා. තමන්ම තමන්ට වඳින්න වටිනවා. ගරු ස්වාමීන් වහන්සේ ලෝකෝත්තර සත්‍ය තුළ භාවනාව නෑ නේද? ලෝකෝත්තර ලෝකෝත්තර ලෝකෝත්තර සත්‍ය තුළ ක්‍රමතාවයක් නෑ විතර. ඉන්ද්‍රෝයේ කුසල අකුසල කර්මඵල පෞපී ආදී සියලුම දේවා. කුඤ්ඤ පාපම් පහිනස නැති ලෝකේ ධම්මපද ගාතාවක් තියෙන චිත්ත වර්ගේ පින්පව දෙක අතහරින්න ඕනේ විපස්සනාට. පින්පව දෙක තියෙන තාක්කල් සමාජයේ වැඩ වගේකට බාධාක් ඇතුව යන්න පුළුවන්. නමුත් පින්පව දෙක අතහැර ද්වේෂව අතහැරියේ නැත්නම් විපස්සනාට යන්න බෑ. කුඤ්ඤ පාපම් පහිනස නැති මට මතක නැහැ මම ඔය බණක් කියනකොට මම කටපාඩම් කරලා තියන්න මතක නැහැ දැන්. ඒ අපි ළඟ මේ දෙක තියෙන තාක් කල් අපි තාම බාලාංශ බද්ධී ඉන්නේ. හැබැයි ප්‍රශ්න අඩුයි. මොකද අන්තිමට ඒ බුදුහමර කියන්නේ මේ පාපය වින නිසා දරින්ද වින පව නෑ අකුසලයේ කුසලයේ නිතාතාරින්ද ඉතින් කුසලයේ අධි කුසලයේ මාර්ගෙන් අතාරින්න ඒ අධි කුසලයේ ඊට වැඩි අධි කුසලෙන් අතාරින්න අතට ලතට ලතට ගියාට පස්සේ කුසල ලකුසල් නැති තැන තමයි අධි කුසලයේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ සතිය සහ සමාධිය විස්තර කරගෙන ඉල්ලා සිටින්නේ අපි ධර්ම දේශනාවට දාගමු ප්‍රශ්න දේශනාව යනලා මට කොලේ දෙන්න අපි ඒක කල් තියෙනවා අනේ අපි ඊගා ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී හුස්ම ඉහළ පහළ යෑමේදී හුස්මේ නැත ආකාර බැරිමට උත්සාහ කිරීමේදී ආයාසයෙන් හුස්ම ගැනීම කර හුස්ම ඉහළ පහළ යන වේගය අඩු කර ආශ්වාසයේ නැත ආකාර බැරිම ඉබේම සිදුවේ. මෙය වැරදිමයි හැඟේ. මේට උපදේශයක් එන්න. ඇතර මේක බහගෙන කියන වැරදි හුස්ම හුරු කරගත්තයි කියන්නේ අනාපාන මොන දෙමයි කියන එක මැද මැද දැකලා ඉවරයි එතකොට. ඒක කායකන්ද දකින්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒක නැවත නැවත එනකොට සතිය හුස්ම පටන් ගන්නටත් ඉස්සෙල්ලා ඇති කරලා කොහොමද ඇති වෙන්නේ ඇති බලන එකයි තියෙන්නේ. ඒකට හිමීට හුස්ම ගන්න ඕනේ අයියෙන් හුස්ම ගන්න එකක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා මූල ධර්මයේ දැනගන්න හුස්ම යාලුණා කියන්නේ උස්මටියට ගියයි කියන්නේ දැන්නවත් නැද දැකලා. ඒක නැවත නැවත බැලීමෙන් අපි ඒකේ මුල කොහේ ඉඳලාද මේක එන්නේ කියලා බලන එක තමයි මම කියන්නේ නැත්තම් ඔය හිතලා තියෙන විදිහට මේක වැරදි අල්ලගෙන තියෙනවා. නමුත් ඔහොම කරගෙන කරනකොට සමහර විට අනායාසයෙන් උස්මයන්ට යන බලන කමෙන්ට එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මුළු ධර්මයේ සකස් කරගන්න මුලික දැනුම නිවැරදි කරගන්න. එතකොට භාවනාවට වැටෙන්නේ නිසිමාර්ගය. ඉස්සලා කියපේකේ අර මේ ලෝකෝත්තර පැත්තේ ද්වේතාවේ නැහැ කියන එකට මම මතක් වුණේ Hindu දැන් ඒකට Hindu කියලා කියන්නේ ඒක බ්‍රහ්ම පුරාණේ ඒකේ බ්‍රහ්ම පදාර්ථය ඒකෝ කියලා කියන්නේ දෙකක් නැහැ ලෝනික ඒ ලෝකේ ඇති කරපු බ්‍රහ්මයාට හොඳ නරක දෙක නැහැ සරබලදාරි දෙයයන්ට හොඳ නරක දෙක නැහැ අල්ලාහට හොඳ නරක දෙක නැහැ ඒ නිසා ලෝකෝත්තර ධර්මයේ ද්වේතාවේ නැති බව ඇත්ත ඇත්ත. නමුත් ද්වේතාවේ නැති බව කියාපාන හැමතැනම ලෝකෝත්තර නැහැ. සංඥාසය ඊයේ පස්සේ දැන් සංඥාසය ශරීරයේ නැතිලා කියන්නේ මම ඉන්නවා කියන හැඟීම තියෙනවනේ. එතන එතකොට ඒක භාවනාවෙන් මොන නැති කරන්න පුළුවන්ද නැත්නම් ඒක සාමාන්‍ය සාමාන්‍ය ජීවිතේ ඉස්සෙල්ලා අපි අර රූප ප්‍රමාණය කරලා අපි ජීවත් වෙන්නේ මම කියන්නේ මේක ශරීරෙනේ ඒක නිසා මේ භෞතිකවාදියා ආත්මය කියලා කියන්නේ ශරීරය ශාස්ත්‍රවාදියා ශරීරයට වැඩිය හිත තමයි මම කියාගන්නේ කියලා එක එක මට්ටම් තියෙනවා එනිසා ශරීරය මම කියාගන්න එක කාගෙත් ක්‍රමයක් ඒක කියන රූප ප්‍රමාණ කරනවා භාවනා කරනකොට කරනකොට මේ රූපේ හරහා ගියාට පස්සේ මමයා ඉන්නවා නමුත් ශරීරය කියන්නේ බොල් දෙයක් ඕම්බයක් පතුරු ගහලා පුළුවන් බව තේරෙනවා. ඒක පියවරක් ඉස්සරහින්නේ නැහැ. එතකොට දැන් මම යා ඉන්න පුළුවන් වේදනා සංඥා සංඛාර තමයි. හැබැයි රූපේ දිවිලා ගියාට හේව නැල්ල තියෙනවා. ඒක නිසා දැන් මේක පියවරක් ඉස්සරහට ගියා. එහෙමම කරගෙන කරගෙන යනකොට ඊ ගාවට තියෙන එක වේදනාව මමය මාගේ මගේ ආත්මේ කරගන්න. සංඥා මම මාගේ ආත්මේ. ඊම හැම එකක්ම මේ රතුරුණ ගෙඩියක ලොකම පිටම තියෙන පොතනේ පැංගිලා තියෙන්නේ. ඒක ගැලපෙට පස්සේ ඒ වගේ පොත්තක් කැටිමතු වෙනවා. ඒකේ කෙලවර අහුවෙන්නේ නැහැ නේ. උලන් වදිනකොට දවස් අධ්‍යයක් ගිහලා ඔන්න කෙලවර වුණා. ඒක ගෙලවට පස්සේ ඉස්සම ඊගාව එකේ කෙලවර අහුවෙන්නේ නැහැ. ඒ වෙලාවෙම අත ගන්න ගියොත් අර ඊගාව ඔත්තු තියෙන සියුම් මේ පටලේ කැඩෙනවා. සෙලෝ ටේප් එකක් කපපු තැන ඒ වෙලාවෙම මතු කරන්න බෑනේ. ටික සැර කියන්නේ දෝවිලි ගාලා මැතු වෙනවනේ. මතුවෙන්නේ නැතුව හැම ගහන්න ගියොත් සෙලොටොප්ගේ සුවඳ බාද හානි වෙනවනේ. ඒ මේ භාවනාවෙන් එකලෙල්ලක් ගැලෙවුවට පස්සේ ඇතුලේ යන ටොප් මොකක්වත් අඩුපාඩුවක් නැහැ වගේ පේනවා. හැම ගහන්න ගියාට කෙලවර අහුවෙන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ ඔන්න කොන විදිච්චිලා වැටෙනවා. එතනින් ගලම අර වගේම පොත්තක් කරනවා. දැන් නම් හරි කියලා හිතාගෙන ඉතින් තියාගෙන. ඒක උඩ බලනවා ආයෙසනේ බලනවා ආයෙ ගැලෙනවා. මේ මේ මේක එකින් එක එකින් එක පුතු හැලෙනවා නිකන්. සර්පේගේ හැවැහෙන්න වගේ. ඒ නිසා මෙතන අපේ ප්‍රධාන බලකොටුවට පහරක් වැටිලා තියෙනවා. රූප ප්‍රමාණය. රූපයයි මම කියන්නේ කියන එකනේ භෞතික වාදයට වදිනවා. එහෙම නැත්නම් උච්ඡේද වාදයට පහර වදිනවා. මේ සස්සත්වාදී මොන හරි කොනක් අල්ලගෙන වේදන සංඥා සංකාර වගේ ඉන්නවා. ප්‍රශ්නයක් නෑ අපි ඒකටත් ඒ වගේම සටනක් කරනවා. දැන් අපි යන්නේ එක පාරක එක බලකොටුවක් බෙදලා ජයග්‍රහී මට්ටමේ. ඉතින් ඒ වගේම තමයි විටමින් වගේ දේවල් දාලා තියෙන බෝතලයක ඊරයක් දාලා තියෙන බෝතලයක විටමින් අස්කරාට වීදුරේ ගඳ හිටිනවනේ සාමාන්‍ය මෙඩිකල් එක ගඳ හිටිනකොට හිතන්න පුළුවන් ඒක පෝරස් නිසා. ඔය වීදුරේ හිටිනවා. උණු වතුරෙන් හොදන්න මොනවා කරත් විටමින් නැහැ. හොදලා ගන්න එක්ස්ට්‍රැක්ට් කරන දේකුත් නැහැ. මොකද ඒකේ ගඳ හිටිනවනේ. අන්නේ වගේ කන්සප්ප කාලයක් මේක මම මම මම මම කියගෙන හිටියට හිටපු එකේ අල්ලගත්ත ඇල්ලෙන්න හිතනවා මේකේ. ඒක ඉතින් කාලයක් යනවා අයින් කරන්නේ ඒ කියන්නේ ගොම වලින් ඉස්සර දෙවි හොදලා තියෙන්නේ. ඉතින් රජ කෙනෙක් වගේ සිද්දක් හොදලා ගොම වලින් වැදුනොත් ගොම ගඳ හිටිනවා. ඊට පස්සේ ඒක අඳුන් කරඬුවක තියලා තියෙනවා. ඒකේ මගේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ යම් දවසක ගොම ගඳ කියලා හඳුන් ගඳ ඇතුල් වෙන්නේ කවදද කියලා ඇහුවොත් කොහොමද කියන්නේ? අනු කරඬු හේ තියලා තියෙනවා. තියන තියන් තියන් තියන ගොම ගඳ කියලා කියලා ගඳ වඩා. ඒ වගේ අර ඒකට ගැළපෙන පරිසරයක ඉඳ ගියාම සංසාර කියලා අල්ලගත්ත එක වෙනුවට ඒක පච කරලා ජයග්‍රහණය හැම මේ මේ පැත්තේ තිබ්බම මම නෙවෙයි කියන පැත්ත මගේ නෙවෙයි කියන පැත්ත මගේ ආත්මෙ නෙවෙයි කියන පැත්ත ඉතින් අර වගේම ඇබ්බැහියක්ම යන්න එක දවසින් එක රැයින් එක බණකින් කරන්න බෑ ඉවසපන් පපුව කියලා මේ සාමාන්‍ය බුද්ධිය. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රේ පටිලෝපදේශ වාසයේ උබ්බේෂකත පුඤ්ඤතා. ඒව නැතුව භාවනාවක් කරන්න බෑ. පරිසරයේ ඉන්නෝනේ ඒ රෝල් මොඩල්ස් ඒවා ඒ විදිහට වැඩ කරන අය. අපි මේ පරිසරය මේ මම ආයනයේ තියෙන පිච්ච පරිසරයක හිටියොත් තමයි කොහොම වෙනව කොතු වෙනව පරාජිත වෙනවා. එනකල පිඤ්ඤටි බව තියෙනවා. එහෙම නැතුව මේ ආත්ම කරන්නත් බෑ. මොකද චීනවද නැති කියලා දැනගන්න මේ පරිශ්‍රයට දාන්න ඕනේ. දැම්මට පස්සේ උපේක්ෂකත කුඤ්ඤතාත්ත සම්මාපණති අතිරූප දේශ වාසයව මංගල කාරණා අවුනේ අවුනේ හරිද? අන්තර ගුරුසුතන නැති උනේ නැත්නම් ඒක තියෙන බවවත් පේන්නේ නැහැ. අපි මේ කාය දුස්චර්ත වාචී දුස්චර්ත කරනකොට අර ඇතුලේ තියෙන සියුම් චරණ ඉබේම තලාව බලනවා. අර වයින් කරාට පස්සේ මේක තේරෙනවා. ඒක අයින් කරාට පස්සේ යටමට්ටම තේරෙනවා. එහෙමම කරනකොට තේරෙනවා. තේරෙනවා. අපි හිතලා බලලා චේතනාපූර්වක වැඩ නොකර මේ ශරීරයේ ක්‍රියාවලියක් තියෙනවා. මොන තාලෙවත් නැතර. මොනම විදිහකටවත් මොළයේ ක්‍රියාකාරකම නිින්දෙදී සක්‍රිය වෙලාවේ වෙනසක් නැහැ කියලා. බ්‍රේන් එක ඒ ඉලෙක්ට්‍රෝන්ස් ඔක්කොම දාලා නිදා ගන්න කිව්වහම නිදිගත්ත මොලේයි අවදි මොලේ අතර කිසිම අපිට පේන බබාසෝක් නිඳ ගිහිල්ලා. මොලේ කියන්නේ අපි දන්නවනේ බැංකුවල මා යුනිටිස් එකයි දෙසැම්බර් 31 බැංකුව අහනවායි. පරිභෝගිකයන්ට වැහුවට බැංකුව වැඩනේ. එදාට බැංකුවේ ඉන්න සේවකයන්ට වෙනසක් තේරෙන්නේ නැහැ බැංකුවේ වගේ. නිෂ්කාශන වැඩි ඔක්කොම කරගන්න eBay. ඒ වගේ තමයි අපි මේ හිතන්නේ කියලා වැඩ නතර කරයි. ඒලා අපි නතර කරන්නේ අපි දන්න අපේ පාණය කරදෙන ටික විතරයි. එතකොටයි අර ගොල්ල පෙර ගහගෙන දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන දෙන්න දෙනෝ කියනොල ලබ්බේ ඉඳලා එළියට එන්නේ එතකොටයි. එතකම්ම ලබ්බේ වහලා ඇතුලේ පොල් තොවිලදී. ඇතුලේ මේ කායික ක්‍රියා දඟලන තාක්කල් දෙන්න දෙනෝ නැහැ. නතර කරපු ගමන් මෙන්න ලබ්බ ඇතුලේ තොවි. ඊක දකින්නකම් අපි හිතන්නේ අපි බොහොම සාන්ත දාත තීත කෝඩුව කියලා හිතාන ඉන්නේ. තීත කෝඩුව පේනවා කියනවා පොඩ්ඩක් නතර කරලා බලන්න ඇතුලේ තොවිලි. ඒ ලබ්බ ඇතුලේ වැඩි. මයික් එකට කතා කරන්නේ. <laughs> ආස්වාදයේ අසලකේ වදින්නේ පොළොවේ නේද? ඒක ඇතුලේ තියෙන අනුරාධපුරම නේද? ඈ? උසාවියේ මාගේ ඉතින් time and space um, ප්‍රශ්න තියෙන්නේ මුරකාරයෙක් මුරගේ කාවලක ඉන්නකොට ඒ ආයතනට පෙරහැරක් ඇතුල් වෙනවා. එතකොට පෙරහැර එන්නේ ඉස්සලාම යාර කල්ලාල් කියලා දුන්නා. එයා දන්නවා අහන්නට පෙරහැර එනවා. එතකොට එයා දන්නවා මෙන්න පෙරහැරේ මුල. ඊට මෙන්න මැද. මෙන්න යගේ. ඒ මුර කාලයක් කොහෙවත් යන්නේ නැහැ. එහෙම නැත්තම් පෙරහැර යන ගමනොත් නැත්නම් යන ගමන් ගිස් කරනවා මම ඉස්සල්ලාම යන්නේ. ඔන්න මම පෙරහැර ගේට්ටු පව කරා. ඔන්න දැන් ඊගාට මාර්ගාවේ යතා යන වෙලාව. දහරි අන්තිමට අත්‍යන දේවාලයේ දෝලාව ගෙනියනකොට අන්තිමට ඒකේ time and space තමයි ඉන්න තැන එක තැනක ඉඳගෙන time series එක බලනවාද time series එකේ ඉන්න තැන perspectively බලනවාද කියන එක ඉතින් කියන්නේ සාමාන්‍ය ඔබ එක තැනක ඉඳලා පෙරහැරට යන්නදලා බලපන් කියලා. නෑ අපි අද අර 20ක් අරගෙන තියෙනවා තේ තේ ඉන්ටර්වල් එක. ඉන්ජිනේර 10ක් තියෙනවා මම දැන් පස්සේ ඉවරයි කියන පදයෙන් මම කතා කරන්නේ. අපි නම් 10ක් තියෙනවා ඊට පස්සේ අපි පැයකින් නේද හතර දක්වා පැය සක්මනකට පස්සේ හතරට එකතු වෙනවා. අපි මෙතන ඥාන පරියක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සීල දිනාට නිර්වාණ සාරණයි.